ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි තවත් වැඩමුළුවේ දෙවෙනි දවසේ වෙලාවෙන් කරගෙන තියෙන්නේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල නැත්නම් ධර්ම සාකච්ඡාවක් සඳහා ඒ සඳහා පෙර සූදානමක් වශයෙන් ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරලා තිනවා සතිವಾರයේ ආරම්භ කිරීම සඳහා ඒ ලිඛිත ප්‍රශ්න සභාවට ඉදිරිපත් කරන විදිහට ගෞරවයෙන් මම අපේ ලොකු සංසයෙන් ඉල්ලා සිටිනවා මා ඊයේ සන්දෑවේ ඉඳගෙන භාවනාව සිදු කරගෙන යන විට මා ඉඳගෙන සිටින බවවත් නොදැනී ටික වේලාවකින් සඳ වැනි රවුමක් දැක එය තුල උමගක් වැනි දෙයක් නැවිලා කොළපාට පරිසරයක් තුල අද කළු වැනි දෙයක් තුටිනි. තවද වලාකුළු වැනි ගොඩලි වශයෙන් දම්පාට පරිසරයක් තුල 3D චිත්‍රපටයක් බලන ලෙසට පෙනුනි. මේ අවස්ථාවේදී මම කුමක් කළ යුතුද? අවදුරටත් හුස්ම ගැනීම පිට කිරීම ගැනම සිටිය යුතුද? ඒ ටික වේලාවක් සිටින් විදි කරුණාකර කළ යුතු දේ පහදා දෙන්න. අවසාන වාක්‍යය අවදුරටත් හුස්ම ගැනීම පිට කිරීම ගැනම සිටිය යුතුය. ඒ ටික වේලාවක් සිතින් විඳිමි වගේ ලිතින්නේ. සිතින් විඳිමි හෝ සිතින් විඳිමි වගේ ලියා තින්නේ කරුණාකර කලියුත්තේ පදද. ආ මේක ඇත්තටම භාවනා කරගෙන යනකොට එනකොට Tamanට ඇති වෙන්නේ ඉතින් චකිතයක්ද එහෙම නැත්නම් භාවනා සාර්ථක වෙච්ච බවට සැහැල්ලුවක්ද ඒ අනුව තමයි විනිශ්චය කරන්න වෙන්නේ. මේ තමයි තේරෙන්න පටන් ගන්නවා නම් අරමුණක් අපි ඉදිරියෙන් තියාගත්තා නීවරණ ටික අයින් කරන්න. නැත්නම් කාම සංඥාව අයින් කරන රූප අරමුණක් අත් අපි ආනාපාන කියලා ආස්වාද ප්‍රසවාසය කියලා. ඒක ගෙවින් කරාට පස්සේ දැන් නීවරණ නැති තත්වයක් තියෙන්නේ. මම මේක ලැබිය ප්‍රතිපදාවකින් කියලා දන්නවනම් යෝගාචරයට විශ්වාසයක් පහළ වෙනවා. කරගෙන ගිය වැඩේ හරි කියලා. නමුත් මේ මොකද්ද මේ කෙරෙන්නේ දන්නේ නැහැ. මේකට නීවරණ පහ වෙලාද මේ ඇති වෙලා තියෙන තත්ත්වෙට බයක්, චකිතයක්, නිදිමතක් පහළ වෙලාද කියන එක තාම විශ්වාස නැතුවයි ජීවිලා තියෙන්නේ. ඒ කියන්නේ රූප කර්මස්ථානයක් මෙතන රූප කර්මස්ථානය කියලා කියන්නේ අදහස් කරන ආනාපානෙ අපි ගන්න නීවරණ ටික අයින් කරා. ඉතින් මේ ඇවිල්ලා තියෙන තත්ත්වෙදී තාම සැකේ තියනවාද? තාම නිදිමත කියලා සැකේ නිදිමතක් තියනවාද? අන්නේ ටික මෙතන තියනවාද නැද්ද කියලා පිටේ ඉඳලා කියන්න අමාරුයි. ඒ නිසා නැවතත් මෙතෙන්ට යන්න අරින්න. ඇත්තට මෙතෙන්දී තමන්ට කරන්න කියලා දෙයක් ඉතුරු වෙලත් නැහැ. ඔකට ඕම යන්න අරින්න එකයි කරන්න තියෙන්නේ. නමුත් මේ සැකයේ කියන එකෙන් අදහස් කරන්නේ මේ ලැබිච්ච தත්ත්වේ තාම මේ දිරව ගන්න බැරි වෙලා තියෙනවා. තාම අදාහ ගන්න බැරි වෙලා තියෙනවා. අන්න ඒකෙදී උපමාන දෙකක් මතක් කරන්න පුළුවන්. තමන්ට තිබුණට වැඩිය කෙලස් අඩු තත්ත්වයක්ද තියෙන කියන එක ඉවරයක් වෙනවා නෙමෙයි අඩු වෙනවද කියන එක එකක්. දෙක මේක අහම්බයක් නෙවෙයි Tamange භාවනාවෙන්ම වෙච්ච එකක් කියන එක. ප්‍රතිපදාවෙන් වෙච්ච එකක් කියන එක දන්නවනම් ඒක සාමාන්‍ය යෝගාවචර ධෛර්ය පිළිච්ච ඉතිරි. මේක අහම්බයක්ද එහෙම නැත්නම් නිින්දක්ද හීනයක්ද කියන සැකේනවනේ කියලා ප්‍රතිපදාවෙන් නෙවෙයි මේ කාර්යය අහම්බයක් කියලා හිතනවනම් අනිත් තාමත් මෙතන නීවරණ ඕල්බම් කරනවා. සැක කරනවනම් අතීතනාගත වලට දුවනවනම් ඒ කියන්නේ තාම මෝරලාමදී. යෝගාවචරයකට ඒක සීති කරගෙනමයි මේක වශී කරගෙනමයි ඒ නිසා මේක නැවත නැවත වෙන්න දෙන්න එන ගම හොඳට බලන්න මේක අහම්බයක්ද භාවනා ප්‍රතිඵලයක්ද දිනදා ජීවිතය ගත කරන භාවනා පටන් ගන්න වෙලාවට කරනදී කියලා අඩුද අඩු නම් මේක තව එහෙම මේකට බාධා නොකර සැක නොකර එහෙමම යන්න දෙන එකයි කරන්නේ යම් ආකාරයක සැකයක් වෙනවා නම් යම් ආකාරයක දෙගිඩියා හිතක් වෙනවා නම් අපිට ඒ වෙලාවට සරණ තියෙන ආනාපාන තමයි නිසා සැක නැත්තම් දෙගිඩිය නැත්තම් යන්නේත යන්න දෙන්න. සැකනම් දෙගිඩිය අනං ආය ආනපනට යන්න. ආනපන තමයි GPS එක වගේ ආයෙත් බලන චෙක් කරන්න දෙන්නේ අපි ඉන්නේ කොතනද කියලා බලන්න. තමයි ධානය තන විශ්වාස නම් GPS බල බල ඉන්න ඕනේ පාරදි කියන එකයි තියෙන්නේ. එනිසා මේ වෙලාව එනකොට තමන්ගේ හිතේ තියෙන පසුබිම ආකල්පේ මොකද්ද? හරි ගියා කියලාද වැරදිලා කියලාද කියන එක තමයි මෙතන අවසාන තීන්දුව තියෙනවා මේ මේක ලියලා තියෙනවා ප්‍රශ්න ලියලා තියෙන සැකේ. ඒ නිසා ඇතිවෙච්ච தත්ත්වය හොඳට තීරණය කරගන්න බැරි ගැටියක ඉඳලා ලියලා තියෙන එක සාධාරණයි. එහෙම වෙනවනම් ආනපානට. විශ්වාසයි නම් තමයි මේ ආවපාර හරි කියලා ඉදිරියට යන්න අවශ්‍යයි. ඉතින් මේ වගේ අතරපස්සරයක් කරලා තමයි අපි මේ කඩේම පරිණත සිද්ධ වෙන්නේ. කොහොම හරි පොදුවේ බලනකොට නම් කියන්න තියෙන හොඳ දෙයක් වෙලා තියෙනවා. ඒත් යෝගාවචරය ඒක තව සැකෙන් යුක්තව බලලා තියෙන බවත් ලිවෙන් තියෙනවා. සිත ඒකාග්‍ර කිරීම ඉතා අපහසු බව දැනෙනවා. සමත භාවනා වඩන විට චිත ඒකාග්‍ර කිරීම ඉතා අපහසු බව දැනෙනවා සමත භාවනා වඩන විට. සක්මන් භාවනාවේදී එය වඩා පහසු බව වැටහෙනවා. මෙම తত্ত্বය එකින් එක්කින අතර මෙතන එක්කින අතර වෙනස්ද තමාට සුදුසු භාවනාවක් තෝරා ගැනීම කළ යුතුය. එසේ නැත්නම් ගුරුවරයා මගින් එය සොයාගත යුතුද? මේ පළවෙනි වාක්‍යෙම තමයි ප්‍රශ්න ඇති කරලා තියෙන්නේ. සමත භාවනා දුෂ්කරයි කියලා. අපි මේ වැඩමුළු හදලා තියෙන්නේ සමතේ වඩන්න නෙමෙයි. පටන් ගන්නකොටම කියලා තියෙනවා මේක මේ සතිය කියන්නේ මොකක්ද කියලා දැනගන්න කරන වැඩමුළුවක්. ඒක නිසා ඒ ඉවැනි වැඩමුළුවක ඉඳගෙන සමතේ හොයන්න හදනවා කියලා කියන්නේ ඉබ්බන්ගෙන් පියාට ඉල්ලනවා කියලා. මේ සමතේ හම්බ වෙයි. සමාධියත් හම්බ වෙයි. ඔබ මතක තියාගන්න සතිය කියන එක එළඹ සිටීම. මම හිතන්නේ මෙතන සමතේ වඩනකොට කෙනෙක් අදහගෙන ඉඳගෙන ඉන්නවා කියන අදහස වගේ ලිමිටි. පළවෙනි වාක්‍යයේ කියනකොටම ඒකයි තියෙන්නේ ඒ තරමටම පටලවිල්ලක් තියෙන්නේ. ඉඳගෙන ඉන්න එක මට අමාරුයි පරියන්ක සක්මන ලේසි කියන එකයි. ඉතින් මේ දෙකම අපි ටිකක් වාඩි වෙලා භාවනා කරන්නේ සක්මන් කරන දෙකම සතිය වඩන්නයි කියලා ගත්තොත් ඒකට ආය වෙන කවුරුත් තීන්දුව කරන්න දෙයක් නෑ. ගුරුවරයෙක් තීන්දුව කරන්න ඕනෙත් නෑ. භාවනා ක්‍රමත් ඕනේ නෑ. કોઈ භාවනා ක්‍රමයක් අපි කරන සතිය වඩන එක. දැන් මේ වාගේ තමයි මේක හරියනවා මේක හරියන්නේ නැහැ කියන විස්තරේවත් දන්නේ සතිය තියෙන නිසා. නැත්නම් කොහොමද? දැන් ප්‍රශ්නේ දිහා බලලා තියෙන සමාධිය හරහා. අන්න ඒක පැත්තක තියලා සතිය හරහා බලන්න ගියොත් නැත්නම් ඒ විදිහට ප්‍රශ්න ලියන්න ගත්තොත් එච්චර ලොකු ප්‍රශ්නයක් කාටවත් නෑ ඕනම කෙනෙක් කැලයක් එලි කරලා අස්සද්දනකොට විශාල වැඩ කොටසක් කරන්න. අස්සද්දකට පස්සේ බින්නගු මහානකොට පොළොව කඩන්න ඕන. දෙහිය අන්තිමට යනකොට ලේසි. ඊට පස්සේ ඊගාව කන්නේ කරනකොට ආයෙ වින්නගම අමාරුයි. ආයෙ දෙහිය ටිකක් ලේසි. ගාන එක ලේසි වගේ තමයි මුල් ටික අමාරුයි. අමාරු වෙන මොනක් අත් නිසා නෙවෙයි අපි ගෙදරින් ගෙනා මොනවද මත වගේක් ක්‍රියාත්මක කරන්න හදන නිසා මෙතන තියෙන්නේ මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාවක්. සමාධියක් ඉල්ලන්නේ ඒකාග්‍රතාවයක් ඉල්ලනවා. අවත් ඒකට සුදුසුකම් නැතුව ඒකට අවශ්‍ය හේතු සම්පත්‍ය නැතුව. අපි මේ වැඩමුළුවෙන් කරන්න හදන්නේ සමාධියකට එහෙම නැත්නම් සමතියකට අවශ්‍ය කරන හේතුව ආසන්න කාරණා වෙන සතිය ඇති කර දීමයි. ඒක සඳහා තමයි ඉඳගන්නේ. ඒක නිසා තමයි සක්මන් කරන්නේ. ඒක නිසා ඉදින්දා වැඩ කරනවා කතා බහ නොකර නැවතිල්ල කරන ගමන් තමයි කොච්චරක් දුරට කරන වැඩේට හිත එළඹලා තියාගෙන ඉන්න පුළුවන් කියන එකයි බලන්නේ. ඉතින් ඒක පොල් දවස් දෙක තුනේදී ටිකක් වෙහෙස කරයි. මොකද අපේ ජීවිතය ජීවිතේට ස්ථාන වැඩි වෙනස්, කාලස ස්ථාන වෙනස්, ඇසුරු කරන අය වෙනස්. ඉතිකට හැඩ ගැහෙනකොට පොඩ්ඩක් ඉවසලා කටයුතු කරන්න. දැන් මම මේ කතා කරන්නේ මේ ප්‍රශ්න ලියලා තියෙන ඉඳගෙන ඉන්න එක සමතේ කියලා පටවගත්ත ලියවණක් කියලා හිතලා. සක්මන් කරනවා කියලා කියන්නේ විපස්සනාවක් කියලා හිතලා. එහෙම නැතුව වෙන ප්‍රශ්න වෙන වෙන විදිහකට ඉදිරිපත් කරන්න ඕන නම් මං කියප එකට වෙනස් අදහසකින් අදලා තියෙන කර්මා කළා. නැවත ප්‍රතිසංශෝධන කළා ඉදිරිපත් කරන්නයි කියනවා ප්‍රශ්නයක් තියලා හිටිනවා. එහෙම නැත්නම් ඒක මේක සතුටුදායක නම් අපි ඊගා ප්‍රශ්නට යනවා. comment not a question. ජීවිතේ ප්‍රථම වරට අරමුණක නොඉලි සතියෙන් උපේක්ෂාවෙන් පැයකට අධික කාලයක් වරහන් තුල මේ මොහොත තුල present moment ගත කෙලිමි. වරක් දෙවරක් සිතවිල්ලක් ආවත් සතියේ දොරටුපාලය විසින් ඒ සිතවිලි ලියලීමට ඉඩ නොදුනි. ඔබ මේ මත් ඊයේ මේ හැම මන්දක් හැම ප්‍රශ්නවලම ඔබතුමාගෙන් ලියලා තිබුණේ මේ ස්වාමීන් වහන්සේ නමක් අමතක ඔබ වහන්සේ කියන එක වඩා සුදුසුයි. මම හිතන්නේ ඊහි අය ගැන කතා කරන ඔබතුමා කියන වචනේ ගැලපෙන්නේ. ස්වාමීන් වහන්සේ නම් තාමත් කියලා ඔබ වහන්සේ කියන වඩා ගැලපෙන්නේ. ඔබ වහන්සේට පින් වැරද්දක් ඇතොත් කරුණාවෙන් නිවැරදි කරන්න. මෙතන ගියාට පස්සේ ඕක වැරදි. මෙතෙන් යනකම් ඕක හරි. ඊට අපි අර ආනාපානය කරා, ඉන්දිනාචේවක් කරා, සක්මන් කරන වම දකුණ කරා හිත එක තැනකට ගත්තට පස්සේ අපේ හිත කියනවා හිතවිල්ලක් නැතුව ආනාපානෙ නැතුව වම දකුණ නැතුව ඒක සම්පූර්ණයෙන් පිරිසුදුව තියන්න. ඒක මූල ධර්මමය උපරිම මට්ටමක්. theoretical maximum මිසක් හිත එහෙම හිතින්නේ ඒකට ගියාට පස්සේ හිතවිල්ලක් ඇවිල්ලා ගියාට කමක් නැහැ. එතෙන් ගියාට පස්සේ සද්දයක් ඇවිල්ලා ගියාට කමක් නැහැ. ඒක ගියාට පස්සේ වේදනාවක් ඇවිල්ලා ගියාට කමක් නැහැ. ඊගාට වුණ කරනකොට මේ தත්ත්වයට යන්න තමන්ගේ දැනුමුතුකම යන්න ගිහින් ඕකේ හිතවිල්ලක් ගියාට මානසික ආතතියක් ගන්න එපා. ෆ්‍රස්ට්‍රේට් කරන්න එපා. මොකද හිතවිල්ල මේකේ කෙලසන්නේ නැහැ. ඒක නිකන් ඇවිල්ලා යන බලාකුලක් වගේ. වේදනාවක් ආවට ඔක හිතවිල්ලක් ආවට සද්දයක් ආවට ගණන් ගන්න නැතුව ඒ පිරිසුදු தත්ත්වය සිතිවිලිකින් කෙලෙසෙන්නේ නැහැ. ඒ පිරිසුදු தත්ත්වය ශබ්දකින් කෙලෙසෙන්නේ නැහැ. ඒ සිතත්වය වේදනාවකින් කෙලෙසෙන්නේ නැහැ කියන එක දැක්කට පස්සේ ඉතිලි ත්‍රිගුණත් එකයි නැතත් එකයි. සද්දයක් ත්‍රිගුණත් එකයි නැතත් එකයි. වේදනාවක් ත්‍රිගුණත් එකයි නැතත් එකයි. ඒක ඊටදී බොහොම උසස් කුලයක්. ඊට කියන්නේ නොසලෙන මනස අෂ්ටලෝක ධර්මේ කම්පා නොවෙන මනස දැන් ඒකට යන්න පුළුවන් බවට විශ්වාසය පහළ වෙලා විශ්චිත කළා තියෙනවා. එහෙනම් තා වැරදියි. පිළිසිල් කරගත්තට පස්සේ ඕක බලන්න ඕනේ ඉතිවිල්ලක් ඇවිල්ලා ගියාට ඉතිවිල්ලෙන් ඉස්සලත් පිරිසුදු මනස නම් ඉතිවිල්ලයිල ගියාට පස්සෙත් පිරිසුදු මනස නම් ඉතිවිල්ලක් ගියයි කියලා කෙලෙසිලා නැහැ. ඉතිවිල්ලක් ඇවිල්ලා ඉස්සලත් සද්දයක් ඇවිල්ලා ඉස්සලත් අපි ඔය කියන පිරිසුදු මනස තියෙනවා. සද්දයිල ගියාට පස්සෙත් පිරිසුදු මනස නම් නැත්නම් අපි හිතමු කැලයක් මැද කිසිම ලංවැදිල්ලකින් නැති ද නිසල විලක් තියෙනවා. ඔකට ගහකින් කොලයක් වැටලා පැලි තරංග මාලාවක් යනවා. දුක් වෙන්නේ නැහැ. ඉති ගියාට පස්සේ ආයෙ කරද්ද ඉවිල්ල තැම්පත් වෙනවා. ඒ වුණාට කොලේ වැටුණයි කියලාකට නඳු දාන්නයි කෑකොසම් ගහන්නයි දෙයක් නැහැ. කම්පණ වෙන එකත් වතුරේ ස්වභාවය. තැම්පත් වෙන එකත් වතුරේ ස්වභාවය. කම්පණ වෙන්න හේතු නැති වෙච්ච ගමන් තැම්පත් වෙනවා. අපි මේ කරන්න හදන්නේ ආයාසයෙන් ප්‍රයත්නෙන් කෘත්‍රිමව සියලු හේතු අයින් කරලා tempat පිළ බෙන්නලා කියන ඕකට අරින් මේ කොලයක් වටන තෝලඟක් වටන ගලක් ගැහුවොත් මිනිස්සෙක් බැස්සොත් කම්පණය වෙනවා ඒත් ඒ කම්පණය තියෙන්නේ අතිරේක කෘත්‍රිම කැළඹිලි තියෙනකන් විතරයි ඒ අයින් කරපු ගමන් හිත tempat වෙනවා ඒ නිසා මෙතන ගියේ කනාටි ස්තුති කරන්නේ නෙවෙයි ගිහි කරන දෙන්න තියෙන එක අභ්‍යාසය තමයි මේ මින්නකොට හිතවිලි ආවට ඉක් කරදර ගන්න එපා. බලන්න ඉතින් කියලා ඉල්ල ගියාට පස්සේ ආයෙ පිස්සුදිය. පොඩි වේදනාවක් ඉල්ල ගියාට ඉක් කරදර ගන්න එපා. සද්ද එහෙමින් විල කරදර කරාට කෙලෙට ගන්න එපා. මොකද අර මූලික தත්ත්වය ඒවෙන් දෙකින් කෙලසන්න බෑ. ඒක තමයි අපි එදිනදා වැඩවලදී කරන්නේ. ඒක තමයි අපි සක්මනේදී කරන්නේ. සක්මනේදී පරියන්කදී මේ හිත ඇති කරගෙන සක්මන ගියාම රූපෙන් ඩාරිනවා. ඇත්තක හරිනවා. චේතනාපූර්වකව කය මෙහෙවනවා. එතකොට බාහිර හුලං වදිනවා, සද්ද ඔක්කොම පේනවා. පේන ගමනොත් බලනවා මේ හිතම නැති වුණාට 100%ක් අර වගේ තැම්පත් මනසක් ගන්න පුළුවන්. ඊට පස්සේ නැවත ගෙදර යනවා. ගෙදර ගිහලා තමන්ගේ කුස්සිය තමන්ගේ පුරුදු වැඩක් කරනවා. නැත්නම් කක්කුස්සියට ගිහලා පුරුදු වැඩක් කරනවා. කරනකොට බලන්න ඕන මේ වැඩේ යනවා. තමන්ගේ හිත ආයෙත් අර භාවනා මධ්‍යස්ථාන ඉඳගෙන ඉන්න කිසිම තත්ත්වෙටම නැතුණාට ඉතිච්චුවට යනවා. අන්නේම කළ මේක විවිධාංගීකරණය කරගත්තේ නැත්නම් නිකන් සාප්පුවක තියෙන වීදුරු භාණ්ඩයක් වගේ ඔක් කැඩලා විතරයි. නමුත් අපි ඒක හදාගත්තට පස්සේ ඒක දැඩි කරනවා. සක්මණේ මේ දිනදා වැඩ වලින් කෙරුවට පස්සේ තේරෙනවා. මේ දෙකේටම විසල මනසත් චංචල මනසත් දෙකටම කම්පන වෙනසක් ඇති නොකර දෙකටම සමහිත ඇති කිරීම තමයි ආදී ගුණය කියන්නේ උපේක්ෂාව කියන්නේ නොසැලෙන මනස කියන්නේ අෂ්ටලෝක ධර්මේ කම්පා වෙන්නේ නැහැ කියන්නේ. ඉතින් ඒකට දැන් සුදුසුකමක් තියෙනවා. අට නිසල මනසක් තියෙනවා ඒක හෙල්ලෙනවා හෙල්ලුණාට නැවතත් නිසල වෙනවාද දිගටම හෙල්ලෙනවා කියලා බලන්න කවදාකවත් දැකපු නැති කෙනෙකුට මේක නිකු දෙයක් මොකද ඊට පස්සේ තමයි ඇත්තටම භාවනාව පටන් ගන්නේ ඉතින් එහාට තමයි විපස්සනා පටන් ගන්නෙ ඒකට කෙලසෙන්න ඇරලා එයාටම කියනවා මට ඕනනම් කෙලසියා ඕනනම් tempatya මම මේ දෙක දිහා බලාගෙන ඉන්නවා අණු එකක් වගේ එතන තමයි තේරෙනවා ආතතිය frustration ටෙන්ෂන් එනතම් මනසේ තියෙන වියවුල් ගතිය ඒකේ මනසට බාර දෙන්න තමයි මේක වෙන එකයි තියෙන්නේ. ඒකට අමාරු ගේමක්. අමාරු මොකද අපිට ඒ කෑදරකම තියෙන අර නිසල මනසටම නිසල ප්‍රශ්නත් ඒකනේ අහලා තියෙන්නේ. දැන් ඒක ඒක ගන්න සාපේක්ෂයක් විදිහට විතරයි. සසල මනස දැකලා තියෙනවා. නිසල මනසත් මෙතනම තියෙනවා. දැක්කට පස්සේ ඔය දෙකටම සමහිත කරන්න අපි මේ නිසල මනසත් 50ට 50ට වගේ නටනවා. සංඛා දෙකටම තියලා කැමැති එකට යන්න කියලා ධර්ම එකයි තියෙන්නේ. මම දැනේ මම මේ කියන එක මම කියන්න ඕන කාරණාව නම් මට පැහැදිලි. පැහැදිලි නැත්නම් මම මේ කියන එක ඒ සාකච්ඡාවේ නාමයෙන් ප්‍රශ්න මාර්ගයෙන් ඉදිරිපත් කරගන්න පැහැදිලි කරගන්න අඩු ගානේ චින්තාමය මට්ටම. අඩු ගානේ තර්ක මට්ටමට පැහැදිලි කරගත්තේ නැත්නම් මේ මේ කාපු ගමන් ඊගාට මොකද්ද කරන්නේ? එන වැඩ ඉවර නැහැ. තව වැඩ කරන්න තියෙන මොකද්ද කියන එකට තමන් අසරණ වෙන්න පුළුවන් පිරිසිදු කරගත්තොත් ඒක එනකන් පුරුදු තමන්ගේ ක්‍රමසාවිචි වලින් ඔතෙන් ගිහිල්ලා ඊට පස්සේ පොඩි ටිකක් හිතෙලි ගියාට කමක් නැහැ කියන එක පුරුදු කරන්නයි කරන්නේ. පරියංග භාවනාවේදී වරින් වරට මට දැනෙන්නේ මම නින්දකින් අවදි වාසේ. ඒිට නැවතත් මට පහසුවෙන් මම පහසුවෙන් මෙහි සිටිමි. කියා පටන් ගත්තා. මේ නිතර සිදුවන නිසා මා අතින් භාවනාවක් සිදුවේද නොවේද කියා පැහැදිලි නැත. තීන මිද්දේ නිසා නිින්ද ඇතිවවාද එසේත් නැතිනම් කෙලෙස් තුනී වීම නිසා ප්‍රණවාද කියා පැහැදිලි කරගන්න කෙසේද? සිත සමාධිගත වූවාද කියන හැඟීමක් මට කිසිසේත්ම නොතේරේ. බොහොම ප්‍රවේශයෙන් ලියලා තියෙනවා තොරතුරු ටික ඇති කියලා මම හිතනවා විග්‍රහ කරන්න. මේකේ කායිකව බැලුවොත් එළිම ප්‍රශ්න ප්‍රශ්න කරුණට කතා කරලා නැවත Taman හිත ගැස්සිලා අවදි වෙච්ච ගමන් අරමුණට දවදි වෙන්නේ ඉරියව්වට දවදි වෙන්නේ නැත්නම් හිත කලකොලයක්ද තියෙන්නේ කියන එක තමයි එකම ප්‍රශ්න. හිත ගැස්සිලා අවදි වෙච්ච ගමන් Taman gedera ඉන්නවා වාගේ කර්මස්ථානේ නැත්නම් අරමුණේ Taman ඉඳගෙන ඉන්න බවට එනවනම් හිත කෙලසිලා නැහැ. අවදි වෙච්ච ගමන් 탁කුමුක්කුණා කලකොල නම් කොයිද කියලා දන්නේ නැත්නම් කරකොල ඇටයට වගේ කියනවා එහෙනම් කෙලෙසක් වෙනවා. ඉතින් මේක නැවත නැවත වෙන්නන්න බලන්න කැස්සෙන පිට යන එක වළක්වන්න බෑ කියලා හිතවකෝ. දැන් මේ කතා කරන පිට ගිහිත නැවත එන එක. එන්නේ අරමුණටද නැත්නම් ඉන්නේ ඉරියව්වටද? දැන් පුළුවන් නම් ගැඹුරෙන් බලන්න ඒක ටිකක් අභියෝගයක්. අපව එන්නේ මම හිතලාද හිත විසින්නද කියලා. ඉච්ඡටම හිතිලා මම පිට ගිහිල්ලා ඉන්නවා නන්නත්තර වෙලා තියෙන කියලා එයා විසින්ම නැවත අපව වෙනවා නැත්නම් මම ගිහලා කණෙන් ඇදගෙන ආයෙ ගිනලා වැඩ පොරට ගේනවා කරුණු දෙකක් තියෙනවා ආපව ඉපේනවද තමන් කරනවද ආවට පස්සේ පුරුදු තැන ඉඳලා වැඩ කරගෙන යනවද නැත්නම් ආය හිත අවුල් පාසයක්ද තියෙන්නේ මේ කාරණා දෙක තමයි තියෙන්නේ තීන මිද්දද නැද්ද හිත පිට ගියාද නැද්ද කියන්නේ ඉතින් ප්‍රශ්න කරු ඉදිරියට කරනවා මේක බොහොම මොකද්ද කියන්නේ? මොන සජීවී සාකච්ඡාවට හොඳ මාතෘකාවක්. ඒකකට මෙතන ඉන්න උඟ දෙනෙකුගේ ප්‍රශ්න විසඳනවා. මොකද උඟ දෙනකොට අමාරුයි මේකදී විස්තර කරගන්න. එකක් හිතනවා මෙච්චර ඉක්මනට ඔහොම වෙන්න පුළුවන් කියලා. දෙක හිතනවා සමාජයක් නැතුව කවදාත් උතින් යන්න බෑ කියලා. කවුරුත් හිතන්නේ සතිය තියෙනවා නම් ඔයිට වැඩි දෙයක් කරකම් හිතර කරන්න පුළුවන්. හතරවෙනි එක තමයි කාටවත් ඔච්චර පැහැදිලි වෙච්ච දෙයක් කියන්න බෑ. ඒ නිසා සාකච්ඡාවට ওই தත්ත්වෙ එන්නේ නැහැ. ආපු වෙලාවේ මම ඉල්ලා ඉන්නවා මේ ප්‍රශ්න කරුගෙන් ප්‍රශ්න දෙකකට මට උත්තර දෙන්න. ආපහු වෙන එක ඉබේ සිද්ධ වෙනවද? ආවට පස්සේ ඊට අතර කරපු තැන ඉඳලා වැඩ ඉදිරියට ගෙනියනවද කියන එක තිබ්බොත් මේ තොරතුරු ඇති මම අතිරේක ඉල්ලීමක් කරා. ඇහැරුණා වගේ වුණාම ඒ ඇහැරුණා වගේ වුණාම සිත එහිම ගිහිල්ලා නැහැ. ඒ විදියටම මට ඉන්න තැන හොඳට පැහැදිලි වීම. හැබැයි එතකොට මට තේරෙනවා මම මේ ආනාපානය මං මගේ අතින් අතෑරිලා කියලා. ඊට පස්සේ මං ආපහු මම සුවසේ මෙතන හිඳිමි කියලා එතන ඉඳන් අර මුලදි වගේ ආයි පටන් ගන්න යනවා. ඒක තමයි එක පැත්තකට උත්තර දුන්නේ. ආපහු එන එක තමන් දැනගෙන මෙහෙවරෙන් කියලා ඇදගෙන ඇවිල්ලාද ඉබේ කඩාගෙන ඔය තැනට එනවා. ඉබේ ඉබේ සිද්ධ වෙනවා. ඉතින් මේකෙදී අපි භාවනා නොකරන කෙනෙක්ගෙන් අපි මෙහෙම භාවනා නොකරන දවසක අපි කෙනෙක්ගේ සාමාන්‍ය කෙනෙක් ගන්නවා. ඊතර හැදෙන දරුවේ කම්මට නොකිය ගෙදරින් පැනලා යනවා. පැනලා ගිහිල්ලා හොරේ කුසිය පැත්තේ රිංගලා ගෙට ඇවිල්ලා ඔය චීන වැඩක් කරලා මට උදව් කරගෙන ඉනවා. කොල්ලා ගෙට එළියෙන් යනවා කියලා ගහන්න පටන් අරගත්තොත් ඕක අඟුලිමාල කෙනෙක් වෙනවා. අනේ උඹ ගියාට කවන්නේ ආවනේ ඇවිල්ලා පොලිටික් ගන්නට උදව් කරන උඹට උණු වතුර දුන්නේ ඇල් වතුර දුන්නේ තේ ටිකක් දුන්නේ කිව්වොත් ඕකක් කරේ. අපේ හිතේ තියෙන පාහර ගතිය තමයි පිට යනවා කියලා කනගාටු වුණාට ඉබේ ගෙටේන එකට සතුට වෙන්න දන්නේ බුදුහාමුදුර විතරයි ඔක තියෙන්නේ බුදුහාමුදුර කියනවා අපිට දෙකක් තිබුණොත් අපි හයියෙන් කතා කරන්නේ පශ්චාත්තාප වෙන්නේ වැරදිච්ච එක ගැන විතරයි අපිට කවදාකවත් ඒකට හැංගිලා තියෙන හොඳ පැත්ත වෙන්නේ ඉතින් භාවනා කරලා විපස්සනා කරනවා කියන්නේ මේ ලෝකේ කිසිම සිද්ධියක් නැහැ හොඳ නරක දෙක කලවගලා නැති ඕනම සිද්ධියක 50ට 50 තියෙන්නේ මට නම් පේන්නේ අපි අර පන් නරක පනහ ගැන තමයි පොත් ලියන්නේ. නව කතා කියන්නේ, ටෙලිවිෂන් චිත්‍රපටි හදන්නේ, වීඩියෝ ගහන්නේ. නරක පන කවදාකටද හොඳ පැත්ත දකින්නේ ඇහැ නැහැ. අපිට ඒක ඇහැයි තියෙන්නේ නරක දකින්න ඇහැ විතරයි. ඒ නිසා භාවනා කරනකොට වුණත් කන පින්දන් විතරයි කමටහන් සුද්ධ කරනකොට ආන්නේ. කිසි කෙනෙකුට දන්නේ ඒ විට පිට ගිය ගමන්ම පිට ගිය කාම එන්නේ මොන තරම් ගුණයකින්ද කියලා හිතන්නේ ඔය අම්මා කියලාද අපිට අපිට කවුරු කියලා කියන ඒ හිත අපි මෙතෙක්කල් වරද්ද වරද්ද සතිය පිටවන ගත්ත උත්සාහය නිසා something wrong සම්මයා කියලා එයාට තේරිලා. ඒ එනකොට අපි ළඟ දැන් තියෙන්නේ මොකද? මොනතුවක් කරා. તો මොකටද මට කියන්නේ නැතුව ඉතින් ඉඳලා බෑ. ඒක අඟුලි මාල කෙනෙක්. ඒ නිසා මට මතක නැහැ සින්දුවේ කෑලි මතක් වෙනවා. ලෝකේ ඔක්කොම එපා වෙච්ච දවසෙත් පුතේ තාත්තර කියනවා මේ පැලේ දොර ගොළු නැතමට වැරුණා. එදයින් මම තනි කළ දවසේ ලෝකෙන් එපා වෙච්ච දවසේ තාත්තු උඹේ ගෙදර කාදාකත් මට දොර වැහිලා නැහැ කියලා තාත්තට සින්දුවක් කියනවා මතු සංඝාරයේ ආයෙත් භවයේ ඉපදුනොත් මම අගාධ සංසාරයේ මගේම කියේ ඔබේම පුතු වේවා කියලා. කාටද මතක තියෙනවද සින්දුව? මම හිතුවා සින්දු ඈ ආන්න කියමු බෑනේ සින්දු කියමු බෑ අගාධ වූ මේ සංසාරේ මගේම ඔබේම පුතු වේවා නෑදෑයින් මම තුකර දවසේ මට යන්න ඉඩක් නැත් දවසේ මං අම්මා තාත්තා උඹේ ගෙදෙට්ට ආවම මේ පැලේ දොර ඇවිල්ලා තිබුණේ නෑ මට අපේ හිත මෙච්චර කඩප්පුලි වෙලා තියෙන මොකද්ද අපි ආපහු එනකොට ටොකුවන්නේ ඉතින් ඒ හිතට යන්න තැනක් නැහැ. තමන්ගේ උරුම ගෙදෙට්ට යා එනවා හිතුවක්කාරකමක් කරලා වලත්තුකමක් කරලා වරෙත් වරන්තු ගිහිල්ලා. එන වෙලාවේ අම්මයි තාත්තයි කියලා කියන දේ මොන කොහෙ යන්නද මේකයි. ඊට එනකොට උට කිව්වොත් එහෙම තමයි පුතෝ වයසේ වැරද්දි මොකද කරන්නේ? ඔබ ගෙට වරේ. මම අපේ පැලේ දොර ඔබට වැහිලා නැහැ කිව්ව දවසේ හිත පුතෝ විදියට අම්මගේ තාත්තගේ ගුණ අඳුන ගන්නවා මම කොච්චර නාස්ති වෙන්න ගියත් මගේ නැහැදෑයම ආවේ පා කරත් යාළුවෝ එපා කරත් අම්මයි තාත්තයි මොකද්ද ලේකක් වක් තියෙනවා. ආ මේ ටික තමයි භාවනාව. ඇහෙන්නේ ඕම කතා කරත් ඇහෙන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ නැවත වරක් මුල ඉඳලා දැන් මම ආනාපානය පටන් ගැනීම තමයි කරන්නේ. ඔය ඉතින් ඒක කියවිලා තියෙනවනේ ආයෙසට හිතට ගන්නවද ඵලයක්. ඊයොත් නෙජලියක් තියෙනවා. ඒක තේරෙන්නේ නැහැ. දැන් මෙච්චර මෙච්චර මේකේ ඕජාව මේ භාවනාවේ තියෙන මේ රසය එන්නේ ඌම නොකිය යන්න ඕනනේ. ඊළඟ ඌම නොකිය එන්න එපා. එනකොට අගය කරන්න නම් අපි මේකෙන් කල හිත පිට යනකොට කිඳිරි ගාව චෝදනා කරා පශ්චාත්තාපුණා කවදාවත් ජීවිත අනේකක් නේද. දැන් ඌගාව තියෙන දහස්සටක් පයින්නකොට එක සැරයක් හරි එයා විශ්ීම නැවත ගෙදරනවා. ඒ කවුරු දීපේකටද? අම්මලා අප්පලා අපිට ජීවිතයක්. පොතක පතක කියවලා තියනවාද? ඉස්කෝලේක ගුරුවරයෙක් කවදාකවත් උගන්වලා දෙනවද කොහොමද? වරද්ද වරද්ද සතිය පිටවෙන නිසා මේක හම්බෙලා තියෙන්නේ. ඒ නිසා මරණ චිත්තක්ෂණය වුණත් ඕක අපෙන් අයින් කරන්න බෑ. අපි ඇක්සිඩන්ට් එක අපල කඩලා ගියයි කියලා කියන්නේ. ඒකවල තියෙන විශාල හානියක් නේ. ඒකවල අපිට තියෙනවා. අර හිත තාම තියෙනවා මයක. එයාමයිත් එක්ක ඉන්නේ. මොන වගේ අයින් කරත් ඒ හිත මයි ළඟ කී කරුවේ. අන්නේ කී කරු හිතට අගය කරන්නත් පිට යන හිත ගැන කනගාටු නොවෙන්නත් තමයි අපි ළඟ තියෙන මෛත්‍රිය කියලා කියන්නේ ඔකට විතරයි. අපි මේ සීල සත්‍යය සූපත්ත්වා කියලා කිව්වට කවදාහකට හිතක් කරගම් කළා ගෙත එන හිතට අනේ ගෙත වරෙන් බට ප්‍රශ්න නැහැ. අපි කියන්නේ කොල්ලෙක් කොහෙ ගියත් හොදලා ගෙත ගත්තට පස්සේ ඉවරයි. එල්ලෝ නම් ඉතින් එහෙම නැහැ. මේ විතගේ හිතක් කරච්ච කොල්ලෙක් වයි කියලා ගණන් ගන්නවා. ඒකයි මම මේ ප්‍රශ්නෙට කැමති මේ ප්‍රශ්නකාරු කවුරු වුණත් මේක සාකච්ඡා කරලා මේක තේරුම් ගන්නකම් භාවනා ජීවිතයක ජොලියක් සතුටක් විනෝදාංශයක් කවදාකවත් හැමදාම පශ්චත්තාවත හැමදාම චරිචුරු ගන්නවා හිත පිට යනවා සද්ද ඇහෙනවා වේදනා එනවා මේ හැම වෙලාවකම බලන්න දහසකට එක සැරයක් හරි හිත විසින්ම ආපහු ආපු වෙලාවක අනේ බුදුහාමුදුර ජීවත් වෙනවානේ ධර්මය කියන්නේ ඕකනේ මම මේකට භාවනා ක්‍රමයේ තමයි ඉබේම ඒ පිටිගේ හිත අපවහා නමුත් මම අගේ කරන්න දන්නේ අපි ධර්ම සාකච්ඡා ඉගෙන ගත්තා. ඊට පස්සේ වෙනක ඉස්සරගෙන ඉන්න ඵලයන්ද? ඉත පිටික ප්‍රශ්න නැහැ. අප වෙනකොට සාදර වෙන්නේ කියලා හිතේ තද ටෙන්ෂන් එක තියෙනවා. භාවනා හරියන්නේ නැහැ. මේ ජීවිතේ නිකන් දකින්න පුළුවන්ද? මේක සම්මතද? මේක විපස්සනාද? මේක නිදිමතද? මේක අඩනින්දද? මම ඉස්සරහට දෙන පළවෙනි මොකක්වත් නැහැ. අර මිනි පැණි කැටයක් වගේ වගේ. ඉතාම වටිනා ගුණයක් අපි දැනගන්නවා. හිත නරක වෙන්නේ මේ ලෝකයට වල උත්තර බඳින්නේ නෙවෙයි හොඳ වෙන්නේ ලෝකයට වත්තර බඳින්නේ මේ හොඳේ දෙකම තියෙනවා අපේ මේ සංසාරේ හැමදාම දැකලා තියෙන නරක විතරයි කවම කවදාකවත් අපට හොඳක් නැහැ මම ඒ වැඩ කරපු සුද්ධෙක් එක්ක වැඩ කරේ ඌ කිව්වේ මිනිස්සුන්ට මොනවද කියනකොට මේ මිනිස්සු හොඳ ටික විතරක් කියලා අනේ තව ටිකක් තියෙනවා මේකත් හදාගත්තොත් ෂෝක් කියලා කියපන් මට නම් ඒක අහුවෙන්නේ නැහැ මම දකින්නේ වැරද්දම තමයි කාගේ හරි ඒ ඉන්නේ සංසාරයේ ඇති. දැන් මම මම ආරාධනා කරන්නේ මම මේ දෙන විග්‍රහය පිළිගන්න කැමතියි කියලා. නැවත ආපහු හිතේ එනකොට ඒකට සතුටු වුණොත් අපිට කියන්න තියෙන හිත කෙලසිලා නෙවෙයි. දැන් ඉගෙන ගන්නවා තමන්ම හැදෙන්නේ. ඒතර යෝගාවචර කරන්න අනුග්‍රහ කරනවා. ඒකට කියනවා දන්නවා දැන් වැරදිතන හිටියා. හරි දැන්ට ආවා. අර දැන් චිගුන් තැන්දල වැඩ පටන් ගත්තා. මේකට කරගෙන යන එකයි තියෙන්නේ. සන්නසේකෙම ඔබ වහන්සේ කිව්වා ඉබේනමද ඇදලා ගන්නවද කියලා මට එතන ඒක මට සිද්ධ වෙනවා නමුත් මට ඉබේනවද ඇදලා ගන්නවද කියන එක තව පොඩ්ඩක් විග්‍රහ ඒක ඇත්තටම උගන්වන්න පුළුවන් එකක් නෙවෙයි ඒක හම්බයක් තීක්ෂණ මනසක් ඇති කෙනා දන්නවා තීක්ෂණ මනසක් නැති කෙනා කියන නෑ නෑ මගේ හිත මම ඇදලා ගත්ත කියලා අපිට එහෙම හිත ඇදලා ගන්න පුළුවන් කමක් නෑ හිත ගියාට පස්සේ ගියා තමයි එන්නේ යාගේ තමයි. නමුත් අපි අඳේ කිරීමේ ආඩම්බර කිරීමේ ක්‍රමේ දන්නේම නෑ. අපි හිතන්නේ මේ හිත පිට ගියාට පස්සේ අර මේ කබරේ කුණක් කන්න හදනවා. කබරේ ඇදලා ගත්තා කිය අපි ඇදලා ගත්තා. ඈ. ඒක අවබෝධ කරන ගියේ වෙලාවෙම දැනගන්න එක මේ වැරදෙනවනේ. වැරදෙන හැම වෙලාවෙම අප හිතේනවනේ. ඒ එනකොට එන්නේ ඉබේම එයාම එනවද මම කරනවද කියන එක ඒක අවදි වෙනවයි කියලා කියන්නේ අපි හිතට සම්පූර්ණ ඉති කියලා තියෙනවා. ඒක report කරන්න පුළුවන් වෙනවයි කියලා කියන්නේ සෑහෙන අවදි චක්තියක්. මේක වෙන්න පුළුවන්. කායතුම වෙන්න පුළුවන් නමුත් අපි ඒ බව දන්නෙත් නැහැ දැනගෙන කමටහම අත්හා ඉදිරිපත් කරන්නෙත් නැහැ. ඒක මතු කරන්න තමයි මම මේ ප්‍රශ්නයක් අහලා මතු කරගත්තේ. මේ වෙනවද කියලා නමුත් ඒක සපේලා උත්තර දෙන්න පුළුවන් වෙනකොට ඒක සාකච්ඡාවටම වටිනා අවස්ථාවක් වෙනවා. අපි කවදාවත් ඒ ඒ වටිනාකම ඒ ඒ තියෙන ඉතේ හැදියාව අගේ කරන්න දන්නේ නැති නිසා ඉතරම කනකුණු ගන්න මට සමාධිය නෑ මට ඒකාග්‍රතාවය නෑ මට ආලෝක නෑ මට දිබ්බ චක්කු සාත්‍ය නෑ මට දිබ්බ සෝත ඥානෙ නෑ මට අහසෙන් යන්න බෑ ඔය අහසෙන් යනද මේ හිතත් එක්ක ඉන්නවත් බෑ පරියංග භාවනාවේ ආනාපානය සංසිදී ඇති විටක සිතට වරින් වර සිතිවිලි හටගනී මේවා සිටිවිල්ලක් වශයෙන් මෙනෙහි කළ යුතුද? ඒකටත් මේ අපි ඉස්සෙල්ලා සාකච්ඡා කරපු එකට යන්න වෙන මොනවක්වත් කරන්න එපා. සිටිවිල්ල නිමාව බලන්න. සිටිවිල්ල නිමච නිමාව කියලා කියන්නේ ආනාපානෙට එනවාද? නැත්නම් මම තාම තනිය මගේ හිත තාම කඩප්පුලිය නොකෑමනා කියලා හිතවිලි ගැන පශ්චාත්තාප වෙනවද? ඒක නිසා මේ හිතවිලි කියන පරිච්ඡේදය ඉවර වෙන තැනක් තියෙනවා. ඉවර වෙන තැන ආපහු හිත ආනාපානෙට එනවාද? නැත්නම් වෙච්ච හිතවිලි ගැන නොසන්ඩාලකම ගැන පශ්චාත්තාප වෙනවාද? ඒ වෙනතන් තැවට දවසක් හිතිලෝට යන්න හිත හදනවාද? කියන මේ නිරීක්ෂණ ටික. යෝගාචරයෙන් ලැබිය යුතුම නිරීක්ෂණ මේක තමයි කියන්නේ කයානුපසන, වයානුපසන, නිරෝධානුපසන කියලා. හිතිලෝල ක්ෂය වීම දකින්න. හිතිලෝල වැය වීම දකින්න. හිතිල නිරෝධය දකින්න. නිරෝධය දක්න කියලා කියන්නේ ඊගාට ඊගාව ජවනිකාවට එන එකනේ. මම දන්නේ මම කියන එක තේරෙනවද කියලා. හිතිල ජවනිකාව ඉවරයි. ඒක ක්ෂය වෙලා ගියා. ඒක වැය වෙලා ගියා. ඒක නිරුද්ධ වෙලා. දැන් මොකද්ද වෙන්නේ? අරක දැක්කම ඊගාවට වෙන්නේ මොකද්ද? හිත තිබුණ තැනම ආවද? පශ්චාත්තාප වෙනවද? නැත්නම් ගියේ හිතින් දිගේ තව යන්න හදනවද කියන නිරීක්ෂණය ගන්න පුළුවන් කලකොල නැති කෙනා. ඒ ටික වාර්තා වෙන්නේ නැහැ. කමඨාන් වාර්තාවක කලාතුරකින් තමයි යෝග සිද්ධ වෙන්නේ. ඔක්කොම නර වෙච්ච කුණු කන්දලේ දිග බලලා කියනවා මිසක් ආ. ඒකේ වුණාට පස්සේ ඊගාජාවනිකා මොකද්ද කියලා බෑ. ඒ නිසා මේ ප්‍රශ්න කරුත් සාකච්ඡාට හොඳ අමුද්‍රව්‍යයක් එකතු කරાવી. ඒ හිතවිලි වල නිමාව දැකලා තියනවාද මොකද වෙන්නේ කියලා කියනවා. එන්නේ නැහැ ලේසියට හරස් ප්‍රශ්න දෙන්න නැගින් නැහැ කෝඩුවට ලේසිය. මම අහන එකත් වැරදිද මන් දන්නේ නැහැ. එහෙම වැරදුනොත් මේ ඉතින් සෝරි කියලා තමයි කියන්න දෙන්නේ මට. මයිකේට කතා කරන්න ඉගෙන ගන්න ඕන දෙවෙනි එක. <laughs> ආ නෑ. ස්වාමීන් වහන්සේ තේරුම් ගත්ත හැටියට සමහර අවස්ථාවලදී හිතුවිලි එන බව කෙලින්ම ඒ වෙලාවෙම වැටහෙනවා මම හිතුවේ ඒක අර කලින් අහලා තිබුණා ඒක මේ දේශසිතුවිල්ලක්ද එහෙම මේ රාගසිතුවිල්ලක්ද ඒ වගේ හිතන්න ඕන කියලා හැබැයි මේ ගොඩක් ඒ සිතුවිලි කිසිම තේරුමක් නැතුව නිකන් එන ඒවා කියන්නේ කිසිම මේ මොකොත් හිතේ නැති වෙලාවට හම්බෙන් මොකක් හරි මනසට එන වගේ දේවල්. ඉතින් එතකොට මට ඒක තේරෙන්නේ මොන විදිහට මේ බලන්නද කියලා. තාම මගේ ප්‍රශ්නේ තේරුම් ගන්න නෙවෙයි උත්තර දෙන්නේ. තාම කරන්න හදන්නේ හිතවිලි වල අන්තර්ගතය සබාගත කරන හැටි. මම කියන්නේ හිතවිලි ගියාට පස්සේ හිත ආනාපානයට එනවද? ඒක මේ පශ්චාත්තාප වෙනද අනේ මට මේ හිතවිලි අන්තර්ගතේ බලා ගන්න බැරි නම් බැලුවා ඒක ගන්න දෙයක් නැහැ කියලා නැත්තම් ආයේ ක්‍රිස්ටල් ගිය ආය ඇවිල්ලා ආනපනට කියනවා. මං අහන්නේ ඉතිල ධානික අවධාන කොට. සිත්විලි ඉවරයි කියලා බලන්න පුළුවන් ස්වාමීන් වහන්ස. ඒ වුණාට ඒ වෙලාවට ආනාපානය කියලා දැනෙන්න කම්පන චංචල ගතියක් නැහැ. මේ නිකම් බලන් ඉන්න වෙලාවට එන ඒ කියන්නේ හිතවිලි ගියයි කියලා පශ්චාත්තාප වෙනද මට විවේක වෙනවා. විවේකෙට යන. තමන් හුදේකලා වෙනවා. ඒක තමයි ඉස්සල ප්‍රශ්නේ අපි දෙකම එකයි. මම තව එක කාරණාව මේකට එකතු කරනවා. සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ලියලා තියෙනවා පරිසම්පදා මාර්ගයේ අමාදේන කම්පතිති සති බලං. අපි දන්නවා සතියට අප්‍රමාදේ කියලා කියනවා. ත්‍රිපිටකයේ අප්‍රමාදේ සහ සතිය සමාන වචන. සමාන වී එළඹ සිටීම. ආවදි මනස වර්තමානයේ එළඹ සිටින. භාවනා කරන පමාදයට වැටෙනවා. පමාදයට නැගින්න පුළුවන් හිතවිලි කියනවා, සද්ද දිගේ, වේදනා දිගේ නැත්තම් මොනකද කියනවා. දැන් මේ පමා වුණා කියලා මගේ හිතෙන් පමා වෙලා අනපන ඉන්නෝනේ සද්දයකට ගියේ. හිතවිල්ලට ගිහිලා. මේකට හිත කම්ප වෙනවා. අයියෝ මං ඉඳගත්තේ ආනාපානය කරන්න පිට ගියගෙන. කම්ප වෙන්න වෙන එක තමයි ආධුනික යෝගාවචරයේ උපදේශ නොලබපු යෝගාවචරයේ සාකච්ඡාවට සම්බන්ධිත වෙච්ච කෙනාට එකම විකල්පයයි තියෙන්නේ. නමුත් සාරිපුත්‍ර සාරිපුත්‍ර නමට කම්ප නොවි ඉන්න පුළුවන්. ඒක තමයි සති බලය කියන්නේ සතිය නෙවෙයි සතිය ඔතුණු පැලති. පිටිවිල්ලක් ආවා. අපි කියමු රාගම කියන නමන්ට නොගැලපෙන විදිහේ තුච්ච රාගයක් ආවා. ඒක ගියා. ගියාට පස්සේ ඒකට පශ්චාත්තාප වෙනවා. නැත්තම් බලයි දැන් රාගේ නැහැ. දැන් ආනාපාන වෙනකොට කම්පන චන්දිත. නැත්තම් විවේකේ තියෙනවා. එතකොට අපි කම්පා නොවි හිටියන සාරිපුත්‍ර සාංශ අනුමත ගුණා වෙනවා. එහෙනම් සතිය සති බලයක් බවට පත් වුණා වෙනවා. ඒ කොච්චර අවදියක් තියෙන්න ඕනද කියලා බලන්න කම්ප වුණාද නැද්ද කියලා දැනගන්න. කම්ප වෙන නොවන එක වෙනම කතාවක්. කම්ප වීම තමයි අපේ තියෙන කුප්ප ගතිය. කුප්පය කියන්නේ කාටද කියලා දන්නවද? කුප්පය කියන්නේ කිපෙන එකට. අපි ගමේ එකම කුප්පය කියලා කියන්නේ උඩ තද වෙනවා නේද? අපි කුප්පය තමයි. හිත එකක් ගත්ත තව එකද කියම එක ජරාවක්ද රාගෙද ද්වේෂෙද මොකද හිතේ මායිමක් නැහැ මතක තියාගන්න හිතට බයලජ්‍ය දෙක නැහැ බයලජ්‍යක තියෙන සංස්කෘතියට බයලජ්‍යක තියෙන ශිෂ්ටාචාරයට හිත වැඩ කරන්නේ වෙනම ඩයිමන්ෂන් එක රාගෙ හිතවිල්ලක් ගත්තා ද්වේෂෙ හිතවිල්ලක් ඒක උනාට පස්සේ කිසි විල්ලජ්‍යව නැතුව ඇවිල්ලා ආය ආනපාන එන්න පුළුවන් නැත්නම් ආනපාන වල කම්පන කරනවා ඉතින් මේ දෙක අතර සදාචාරවාදියා නැත්නම් මට පාවිච්චි කරන වචන සීලබත පරාමාසය තියෙන එක කනගාටු වෙනවා. සීලය කියන එක පටලවල් අල්ලගත්තාම වදයක් නේ. සීලබත පරාමාස කරගත්තා පස්සේ කරදර. සාර්ථක සංසිකන පුතේ ඔය ගියාට පස්සේ වෙච්ච සිද්ධිය ගැන පශ්චාත්තාප නොවි මේ එන ඊගා චිත්තක්ෂණේ වැඩ ගන්න. ක්‍රිස්ටල් ක්ලියර්. ඒ වුණම සතිය වඩන කෙනෙක් නෙවෙයි සති බලය වඩන කෙනෙක්. සතිය පන්නරේ තිබ්බ කෙනෙක්. සතිය ගැල්වනයිස් කරගත්ත කෙනෙක්. සතියෙන් ආඩිය වෙච්ච කෙනෙක්. සතිය කියන ප්‍රතිශක්තිය ඇති කෙනෙක්. ඊට පස්සේ කියන්නේ හිතට කියන ඔබට ඕනි කුණු කන්දලයක ඵලයක්. ඔබ දැනගන්නේ ওই කෙලවරක් තියෙනවා. ඊටිවිලි කියොත් ඊටිවිලි කෙලවරක් තියෙනවා. වේදනාව විඳිනවා වගේ කෙලවරක් තියෙනවා. සද්ද ඇහෙනවා මට තියෙන එකම දේ කෙලවර පොඩ්ඩක් බලන්න. කෙලවර බයද තමයි කය අනුපසනාව. වය අනුපසනාව. නිරෝධ අනුපසනාව. ඔකට තමයි කියන්නේ ප්‍රසවාසය කියලා වල බලන්නේ. දැන් ප්‍රසවාසය අන්තිමට ගෙවිලා ගෙවිලා ගිහිල්ලා අල්ල ගන්න බැරි තැනට ගියාට පස්සේ ඒ 30 තැනක් වෙන්නේ. ඉතින් ඒ ආනාපානෙත් එක්ක හොඳට සුවද උනේ නැති කෙනාට එනේන ආස්වාද ප්‍රසවාස බලන්න බැරි කෙනාට වලි කියලාන්න බෑනේ. ඒක බැලුවනම් දැන් දෙන හිතවිල්ල වලි කියලානවා. වේදනාව වලි කියලානවා. සද්දේ වලි කියලානවා. හැම සිද්ධියකම කරන්න බෑ. තමන්න වාසිදායක වෙලාවක බලලා දැන් මගේ හිතේ මේම ශක්තියක් තියෙනවා වැරද්ද වුණාට පශ්චාත්තාප වෙන්නේ. ඒක ඔලොමලකමක් නෙවෙයි. සදාචාරයට විරුද්ධ යමක් නෙවෙයි. පශ්චාත්තාපමක මොකද හම්බ වෙන්නේ? ඊගාචිත්තක්ෂණ බ්ලඩ් බොයිලින් තමයි. ඊගාචිත්තෙන් තමයි ලෝ කාටද ලාභයක් තියෙන්නේ. අපි කාටද වග උත්තර බඳින්නව? අපිට තියෙන එක හම්බෙච්ච චිත්තක්ෂණේ ආයෙ හිත ප්‍රමෝද කරගෙන ආයෙ ෆ්‍රෙෂ් කරගෙන ඒකට එළවෙන්න පුළුවන් නම් අපිට තියෙනවා පවට සමාව දීලා. එච්ච වැරද්ද සමාව දීලා ඊගා චිත්තක්ෂණ නැසන්නේ. ඊගා චිත්තක්ෂණ අපි තිරියන් වෙනවනේ. පශ්චාත්තාපුණා නැකේ. මේක අපි නාගෙන්නේ නැහැ. ඔච්චර නාගෙන සරට එකක් කරනමනකම එකක්. ඒක න පශ්චාත්තාප වෙන ගම සීමාවක් නැහැ. ඒක කෙලවර බලන්නත් බෑ. ඒ නිසා මේ ප්‍රශ්න දෙකම මම දකින්නේ සභාවට ලාභයක් අපි සාකච්ඡා කරන ඕන අපි නොදැක්ක පැත්තක් කරා. අපි මෙතෙක් දැක් කරපු නැති, බුද්ධි විඳපු නැති මොකද්දෝ නිදියක්. මොකද්දෝ නිධානයකට දොර පෑදෙන වැරද්දක් කරාමයි පෑදෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න. හරියම හරියන්නේ වැරද්දකට පස්සේ. කන්දක් නැගිටින්න පල්ලමගේ පල්ලමට වැස්සන දෙල්ලමගේ. අපිට වෙලා අපි කන්ද නැගිටකක් ගෙදරේ ගන්නවා පල්ලමට ඒකට මතක නැහැ. ඒක සභාගත කරන්නෙත් නැහැ. ඒක අපිට අයිති දෙයක් නෙවෙයි. ඒක විසිකොල්ලා. අපිට යන්න පුළුවන් දීගා අවසරයි ස්වාමීන් වහන්සේ ඒ වගේම ප්‍රශ්නයක් මට තියෙන්නේ මම කලින් අහලා තියෙනවා මට වේද කියලා මෙතන සිතවිල්ලක් එනකොට ඒක රාගසිතුලද මෝහසිතුලද දේශසිතුලද කියලා එන එහෙම කියලා යටපත් කරන්න කියලා මම ඒ වගේ කරනවා ඒක හරිද වැරදිද ඒක මේ ප්‍රශ්නෙත් උනායි ප්‍රශ්නයක් නෑ ඒ ඉස්සෙල්ලා තමයි දැනගන්න ඕනේ තමන් ළඟට එන යක්ෂයා මොනේ කියද්ද කියලා ඒ කොයි එකා වුණා සතියට බයයි ඒ ඉස්සලා ඒ ඌ දැපෙන තමා ගන්න ඇල්මරා ගන්නකොට විෂ මරා ගන්නවා. දන්න හොඳට මම රාගෙමයි මට එන්නේ කියලා. නැත්නම් මට ද්වේෂෙමයි එන්නේ මට සතුටුමත එන්නේ කියලා දැනගත හැකියි. එතකොට ඒ කියන්නේ හිතවිල්ල ආශ්‍රය කරන මිසක නොදකින් කියනා නෙමෙයි. එතන තියෙන ආකල්පය මම මේ එන හිතවිල්ල අන්තර්ගතේ බලන. අයියෝ රාග හිතවිල්ලක් ළඟ කිලිකොල්ල තල්ලු කරන්න යන්නේ. ඉස්සර වෙන්නේ ඒකනේ. දැන් බලනවා මේක ඇතුලේ මොනවද තියෙන පැකට්. එතන ද්වේෂය. මම ඒක නිදිමත කියලා බලනකොට හිතවිල්ල කෙරේ අර තිබුණු ප්‍රතික්‍රියාව ඇල්මරනවනේ. හිතවිල්ල කෙරේ තියෙන හිතවිල්ල තියෙනට අපි එනකොට මූණට රොස්පරොස් නැහැනේ. බලන්න බලන්න ඉන්නකොට තියෙනවා මේ බලහිනකොට අරයට එච්චරම අපිට හානි කරන්න පුළුවන් ගතියකුත් නැහැ. ඊට පස්සේ වෙනවා මෙයා අපි ඇත්තටම එයා පොහොර ලැබෙන්නේ අපි ප්‍රතික්‍රියා කළොත් විතරයි. දැන් මෙතන ප්‍රතික්‍රියාව පොද්දන්නේ. ඉතික තනුක වෙනවා. ඒකෝට අරට ඉන්න බෑ. ඒකෝට අපිට එයාගේ ගමන ආපහු යන ගමන දිහා බලන්න වෙනකට වැඩි අවස්ථාවක් තියෙනවා. ඒක මේකෙන් උගව කාලයකට පස්සේ වෙන එක. අන්තර්ගතේ බලනවා කියන්නේ එයාගේ තාවට පස්සේ කලබල කරන්න මොකට දායි පණවිඩකාරී. ඔය මොකද්ද පණවිඩේ? අපි එන්නේ ඉස්සර වයින් කාලයට ගහලා එලෙමුත්. පණවිඩේ කියවන්නේ නැතුව ඒකනේ අපි ඇති වෙන්නේ. දැන් අපි පණවිඩේ කියනවා රාගකයි ප්‍රශ්නයක් නැහැ නේද? ලෝකේ රාගකත් දුෂ්චරිතන වෙන මොනවද කියන්නේ? දැන් මම එකේ. පණිවිඩ කියවන්න යනවා කියලා කියන ප්‍රතික්‍රියා කරන්න. ප්‍රතික්‍රියා කරන්න කියන එකට ආහාර නැහැ. පොහොර නැහැ. ඒකට එයා වඳ බයිනවා. එයා ඇටිකුණා ඇටකුණා වෙනවා. එයා බොඳ වෙලා යනවා. එතන එමීට එයා බහලා යන හැටි දිහා බලනකොට පේනවා ඒ ඉතිවිලක් කියලා කියලා අවබෝධ කරාට පස්සේ හිත නැවත සුවසේවාවකට යනවා මිස සෝ වෙනවා යර වෙන කරන්න දෙන්න. ආන්න ඒකට සතුට වෙන්න ඕනේ. අවස්ථා තුනකින් තමයි මම මේ ශබ්දකින් වේදනාවකින් වෙනකල හිතවිල්ල අඳුනගත්තා. හිතවිල්ල අන්තර්ගතේ රාගය කියලා දැනගත්තා ප්‍රතික්‍රියා කරේ නෑ. ඒ නිසා හිත gedara ආවා. ආවේ ගැන කියන පශ්චාත්තාවයක් නෑ. දැන් මම දන්නවා බුක් කීපින් කරලා මෙන්න මේ ටික වෙන්නේ කියලා. ඕක හිතනද බුදුහාමුදුරන් කරලා දෙන්න පුළුවන් වෙයි කියලා. කොනතම් බ්‍රවුන්ස් කම්පැනිටයි මිලර්ස් කම්පැනිට කොන්ත්‍රාත් දුන්නොත් එහෙම අපි මෙච්චර ගානකට අසයින්මන්ට් එකක් දාලා මගේ මේ පොඩ්ඩක් සුද්ධ කරලා මට account balance එක හදලා මට දීපම් පොඩි පක්‍රින්සර් report එකක් කියලා. ඒකයි උදාහරණයක් මේ වැඩිම කරපන්. ඔබ අනුන්ගේ සීනි කිර කිර ඉන්නේ. එදිනදා ජීවිතේ මේක පොඩ්ඩක් බලාගත්තොත් ඔබ කවුද කියලා ඔබට තේරෙයි. එදාට මම කවුද කියලා තේරෙයි. බුදුහාමුදුරු කියන්නේ එහෙමයි. ධර්මය කියන්නේ මොකක්ද කියලා තේරෙයි. සංඝයා කියන්නේ කවුද කියලා තේරෙයි. සීල කියන්නේ මොකද්ද කියලා තේරෙයි. ඉතින් ඒ වැඩේට බහිනකේදී බුදුදහම දෙකිනේ ආධ්‍යාත්මික. මේක ආගමනුකූලයි. අර මොනම භෞතික විද්‍යාව, රසායන විද්‍යාව මොනම විශේෂකත්වයක් උගන්වන්නේ නැහැ. හැබැයි මේ විෂය දන්නවනම් මේක තේරුම් කරලා දෙන්න ලේසියි. විශේෂ දැනුම හරහා ව්‍යාකරණ හරහා භාෂාව හරහා මුලින්ම එයා දැනගන්න එයාට සීමිත වටිනාකමක් තියෙන්නේ බුදුචානන්සේ ධර්මයේ අසීමිත වටිනාකමක් තියෙනවා මේක වෙන්නේ අහම්බෙකින්මයි. අනිත් එක කක්කාව තමයි. කක්ක ගොඩකම තමයි යහපැත්ත ලස්සන දෙයක් තියෙන්නේ. දැන් මේ බෝධි පූජාවත් ඉල ඉවරගෙන හිසිල්ල බඳුවර ජොලියක් එන්නේ නැහැ. කනගාටුවක් එන්නේ නැහැ. දැන් මේක තන්නේ කර කුණු වෙන රාගයක් වෙන්නේ. කවදාද ඉගෙන් දවල් ධර්ම තරහක් වෙන්නේ. ඒක දිහා බැලුවට පස්සේ ඒක පොඩ්ඩ වෙලා ගිහිලා ආයේ හිත අර නිසල මනසකට යනවා දකින්නකොට අපි වෙනදනම් කොච්චර පශ්චාත්තාප වෙනවා කොච්චර බ්ලඩ් ප්‍රෙෂර් එක නගිනවද කොච්චර heart attack වලට යනවද දැන් ඒක තියටර් එකට යන්න ඕනේ තමන්ටම අඩු කරගන්න ඕනේ ජීවිතේ නොඑක් විට සිදුවන ද නැවත ආවර්ජනය කිරීමට සිදුවේ ඒ වගේම ඉදිරියට කළ යුතු දෑ සැලසුම් කිරීමට සිදුවේ මේ කාරණයන් දෙකම වර්තමානයේ සිටීම යන අදහසට පටහැනියි ඉහත කාර්යයන් දෙක භවනාවට අනුකූල වන විදිහට කළ හැකිද? එහෙම නැතිනම් ඒ කාර්යයන් දෙකම අමතක කළ යුතුද? සාමාන්‍ය ජීවිතය පවත්වා ගැනීමේදී එම අතහැරීම පහසුවෙන් කර නොහැකි නේද? පළවෙනි වාක්‍ය තුන ඇතුළේම උත්තරේ තියෙනවා. අපි අතීතය ගැන කනගාටුනොත් අනාගතය සැලසුම් කරන්නේ වර්තමානයේ තමයි. ඒක ලියන වර්තමානයේ නෙවෙයි කියන්නේ. අපිට අතීතය ගැන කනගාටු වෙන්න අතීතයට යන්න ඕනේ නේද නේ දැඩි දිදුලස වර්තමානයේ නේ අනාගතේ සැලසුම් ගන්න අපි ඒක දන්නේ නැතිකම තමයි සත්‍යයෙන් අයින් කළ දෙන්නේ ඔබ අනාගතය ගැන හිතුවත් අතීතය ගැන හිතුවත් කරන්නේ දැන් මම එකක් කියන්නම් ඕගොල්ලෝ මට බණීවි ඉන්න ආම කෙනෙක් කිව්වා කොහෙ ගියත් කක්ක කරන්නේ Tamange විලුඹ දෙක බැද ඉන්ජින් නැසිකිලි කියන එකත් වෙස්ටර්න් එක ගියත් කැලේට ගියත් කොතන ගියත් ඒක කොයි දේත් සිද්ධ වෙන්නේ වර්තමානයේ තමයි අතීත ගැන හිතන්නේ දැන් අනාගත ගැන හිතන්නේ දැන් ඒක දන්නේ නැතිකමට තමයි බුදු කෙනෙක් ඇවිල්ලා කියන්නේ උඹ ඒකට අතීත ගැන හිතන්නේ අතීතේ නෙවෙයි බොල දැන් එතකොට එතකොට ওই ප්‍රශ්නේ අහන්න බෑ ප්‍රශ්නේ වර්තමා ගන්න බලන්න පුළුවන්ද කියලා අතීතයට යන්න අතීතය ගැන හිතන්න ඒක දන්නේ නැතිකම තමයි අවිද්‍යාව කියන්නේ ඊට පස්සේ විශාල ප්‍රශ්නයක් කොහොමද ඒක භාවනාවට ගැට ගහන්නේ මේක හරි අමාරුයි නේද? අමාරු මොකොත් නැහැ ඉතින් හරි මෙහෙම නැහැ අල්ලනකොට මෙහෙම අල්ලන්නේ අමාරුයි. කියන අල්ලන්න බලන්න. ඔය කොයි සෙල්ලම කරුවත් කරන්නේ වර්තමාන. එකක් කියන්න. ඔයගොල්ලෝ වෙච්ච එකට ආවත් නැත්නම් ඔයගොල්ලෝ ඉන්නේ සතියේ. සතිය ඉන්න බව දන්නේ නැති එක තමයි මෝහය කියන්නේ. කියවන සමිද්දි සූත්‍රයේ කියන්නේ කිම්මූලික සූත්‍රයේ කොයි මොහොතේද කොයිතරම් සතිය නැත්තේ කියලා. හැම මොහොතෙම සතිය තියෙනවා. අපි ඒක ගණන් ගන්නෑ. අපි මෙතෙන්ද ඇවිල්ලා කරන්නේ ඒක විතරක් එන්න ඇරලා ඒකට ඉස්සර දීලා බලනකොට අහු වෙනකොට පවන පේනත් අපි කේන්ති කියලා මේ මාසෙත් ගහ ගන්නකොටත් ඒ වගේම මට ගහනකොටත් අසතියෙන් වෙන්නේ නැහැ ජීනි සතියේ ඔබ තේරුම් ගන්න කොච්චර වටවලල්ල යන්නේ ඒක යන්න බෑ. ඒක මූල ධර්මයෙන් මේ එහෙම නැත්නම් තර්කයෙන් එහෙම නැත්නම් ණය විපස්සනාට ගියාට කවදාත් වෙනසක්. අපි ඒ නිසා සියලු කාරණා අයින් කරලා මේ ආසස් ප්‍රසවාසයේ ආරමුණක සතිය තියලා පොඩි සද්දයක් කරඬු කරන්න අරින්න කනගාටු වෙනවා තමයි. ඔව් රණ්ඩුව තියෙන බව දන්නවනේ දැන් ආනපන වෙනකොට ඒ සතියනේ. ආනපන දැල හද්දෙට ගියා ඒ සතියනේ. හැබැයි යෝගාවචර ආනපන තියෙනකොට විතර සන්තෝෂය එක දා ගන්නවා. ආනපනේ සද්දේ රණ්ඩු වෙලි ලකුණු කපා ගන්නවා. සතියේ හිත සද්ද දිගගේ ලකුණු කපන තුනෙන් එකක් වෙන්නේ. හැබැයි ඒ තිය තුනක් ලකුණු හම්බ වෙනවා පාස් එකක් හම්බ වෙනවා. කවදා හරි තේරුම් ගත්තොත් මේ ආනාපානෙත් එක සිතුවිල්ලක් රණ්ඩු කරන වෙලාවේ පශ්චාත්තාප වෙනවනට මේ සතිය කියලා දැනගත්තා 166ක් නේ ක්‍රෙඩිට් පාස් එක. ඊපස්සේ දැනගත්තොත් ඒ ඉඳලා සම්පූර්ණ හිතවිල්ලට ගියා. ඒත් වදේ මම දන්නවනේ. සත්‍ය කියන්නේ බුක් කීපින් එකක් විතරයි. සත්‍ය කියන්නේ ඔඩිටින් නෙවෙයි. දෙවට මතක තියාගන්න. සත්‍ය කියන්නේ ඔඩිටින් නෙවෙයි. සත්‍ය කියන්නේ බුක් කීපින් විතරයි. අපි එතෙන්දි ඔඩිට් එක වැඩි කරන්න ආද. සීලබ්බත පරමාචාර දාන ශිෂ්‍යනේ වෙලාවයි ඉතිරිලට ගියක සවෙත්ටි ලකුණු කැපෙනවා නෙගටිව් නෙගටිව් දෙකක් දාගන්න. ඒ කියන්නේ ඕන දෙකක් දාන අඩපතින් කවුද දාන්නේ? නියත් එක්ක කවුද දාන්නේ? මොඩේ තමයි. ඔකයි බුදුසසුන් කියන්නේ මනුස්සාට ප්‍රතිලාභයම ලාභයක්. නිසා ත්‍රිවිලන වල ගහලා තියෙන ජීවිතේ මල් විහිම්පල්. අපි හරිය දක්ෂයි, අපි හරියම ඥානවන්තයි, අපි හරියම මේකට වද දෙන්න. වර්තමානට වද දෙන්න, ශරීරයට වද දෙන්න, තමන්ගේ සීලයට වද දෙන්න, නරක ගැන කතා කරන්න. ඉතින් එකතලු කියන හරි ශෞත්‍ය ජීවිතේ අනිච්චන් දුක්ඛං අනත්තං කියකිය ඉන්නවා. ඉන්නව තින්නේ සතියේ. ඒ බව දන්නේ නමුත් බුදුහාමුදුරුවෝ දන්නවා මේ හැම මෝල් වහන්සේ කෙනෙක්ම ඉන්න සතියේ. එනිසා කියන සතාධිපතිය සබ්බේ ධම්ම මේ ලෝකේ තියෙන හැම දෙයක් සතියට අධිපතිය සතිය අධිපතිකමට යට වෙලා තියෙන්නේ ඔබ කවදා ටික දැනගත් දවසේ නිවන් දකින්නවා සතිය වෙනුවට අපි ඩොලර් ගැන හිතන්න ගත්තොත් අතීතය ගැන හිතන්න ගත්තොත් දරුවෝ ගැන හිතන්න ගත්තොත් ඒ එකකින්වත් ප්‍රകൃතිය නෙවෙයි ඒක කරතයි සතිය කියන්නේ ඒක ලස්සන කරතයි. ගැටි රබර් ග්ලව් එකක් දාලා ඉලෙක්ට්‍රික් වැඩ කරනවා. කොණ්ඩෙන් ටිකක් ගන්න කොස් කපන්නවා. කොල්ල ගා ගන්න නේතු කරතයි. ඉතින් කට්ටිය ගැන කොල්ල කපල කොල්ල කොස් කපල ඉවරලා වාසේ සතිය වඩන්නවා. ඒකත් ගෑවෙන ඉතින් ගෑවිලා ඉවර 60 පිරලා හොට බිම ඇවිල්ලා කර ගන්න දෙයක් නැති වුණොත් ඉතින් ආතරාටිත් කියනවා. අරක කියනවා මේක කියනවා. වැඩි පෙරහැර ගිහිල්ලා. ඒත් සතිය නොසලක හරින්නේ. ඒත් සතිය නොසලක හරින්නේ. අපි කරන්න දන්නේ මේ සතිය සෙල්ලක්කාර විදියට නැත්නම් සතිය සෙල්ලක්කාරයි. අපි සෙල්ලක්කාර විදිහට සතියට කඩුව දෙනවා අතට. අනික් සියල්ල බහතබල කියන මේ කඩුව ගනින්න. ඔබට නායකත්වය පිළිබඳ වුණුව තියෙනවා මේ දෙකල් මම සද්ධාවට දුන්නේ කඩුව. මම මේ දෙකල් වීර්යයට කඩුව දුන්නේ. මම මේ දෙකල් සද්ධාවට කඩුව දුන්නේ. මම මේ දෙකල් ප්‍රඥාට කඩුව එක එකක් ඉස්සල් කරගන්න. මේ හතර දිනාම චපලයි. සතිය කද්දාවත් චපලයි. කිසියම් විනිශ්චයක් කරන්න දෙන්නේ නැහැ. හැබැයි ලස්සන චිත්‍ර පෙන්නනවා. ඉතින් ඥානපෝණ කාමසෝ කියලා කියනවා මේ පොතේ මෙවැනි මෙවැනි සත්‍යයක් සහිත උපදිච්ච මනුස්සයාට ඒ සතිය වටිනාකම මතු කරලා දෙන්න බුදු කෙනෙක්ම පහළ වෙනවා. එන ශාස්ත්‍රවල කොච්චර දෝ මානව වර්ගය පහළ වුණාට ඒ එක්කෙනෙක්ව සතිය ඉස්සරහට කණින් කියලා කියනවා. ඒගොල්ලෝ සද්ධාවට ලොකු තැනක් දුන්නා. පීඩියට ප්‍රඥාවට සමාධියට ඔය හොඳයි ඒවා විශිෂ්ට වැඩ කළ දෙනවා විශ්වාස කරන්න. මේ එනවා මේ යනවා සතිය කවදාවත් නැහැ. එක්කිනෙකුට කොතනක තියලා ජීවිතේ සතිය පිහිටවල දුන්නොත් එයාගෙන් කයින් කරන්න කාටවත් බෑ. ඒක අපි දරුවන්න කවදා හරි ඉක්මනට මේක දෙන්න. ඊට පස්සේ ආය හැරමිටි අරන් දෙන්නවක්වත්, ඉන්ෂුරන්ස් අරන් දෙන්නවක්වත්, බැංක් account එකක් දෙන්නවත් ඕනේ ඒක ආඩම්බරයක් වෙයි පුළුවන් තරම් ඉක්මනට එයාට මතු කරලා දෙන්න ඕනේ. මේක පොඩ්ඩක් දැනගනින් දැනගත්තාට පස්සේ මම ළඟ හිටියටදී උඹට ආරස්සාවක් තියෙනවා. සත්‍ය ආරස්සාව තමයි අපිට තියෙන්නේ. ඒ නිසා අපිට කරලා තියෙන මේ අපි ඇතුලේ సంతානයේ මනුස්සයා තුල තියෙන මේ චෛතසිකයද අනිකුත් සීවර පැත්තක තියෙන එකට මුල් තැන දෙන එක විතරයි. මේකට කියනවා ප්‍රයොරිටි සිලෙක්ෂන් කියලා. නිසි තැනට නිසි තැන නිසි කෙනාට නිසි තැන දීව ගාන ශේරම ලස්සන පෙළ ගැහිලා එනවා. ඒක ටිකක් අල් ගන්නවා නම් තනි මාරෙම පෙළ ගැහිලා එනවා. එනිසායි සාකච්ඡාවලදී අපි කරන්නේ භාවනාවෙන් ලබන සපයක් නෙවෙයි මේ ලබන්නේ. අපි චින්තාමය සපයක් ලබන්නේ. කරපු භාවනාව හරි හැටියට පෙළ ගැසලා සැපයක් ලබනවා. එහෙම නැතුව කොච්චර භාවනා කරත් භාවනා හරි ඇඟුලයි. හරි කටුකයි. හරි කරෝසනයි. මේක දාගත්තට පස්සේ හැම වැරද්දකම තියෙනවා පිටිපස්සේ අඩේ. කොහේ මෙයා රත්යරිකව තාකෝ වෙනවනේ. දැන් අවුරුදු එකහමාරක පමණ සිට රූපවාහිනිය හා පුවත්පත් නොබලා බණ ඇසීමට පමණක් කාලය යොදා ඇතත් නිතර අහන බණක් වුවත් කරුණු ඉක්මනින් අමතක යනවා. ඊට හේතුව පංච නීවරණද වයසට ගොස් ධර්මයට යොමු වීමෙන් ධාරණ ශක්තිය අඩු වීමද එයා පැහැදිලි කර දෙනමින් ඉල්ලමු. මොකකින් හරි කමන්නේ හිතේ හිතින් නැතුව අමතක වෙන එක ලොකු ලාභයක්. හිතේ ඉතුරු වෙන හරියක් අක්ක තමයි. ඒක හොඳට මතක තියාගන්න ධාරණය කරන්නේ කක්කා. බුදුරජාණන් කියලා තියෙනවා මතුවෙන තාක් මතුවෙන දුක, ජීවෙන තාක් ජීවෙන දුක. හිත දන්නව කරන්න ඕන දේ එයා ගත්තේ නැහැ කියලා කියන්නේ හිත කරදර අරගෙන නැහැ. හිත වෙහෙසක් අරගෙන නැහැ. දැන් හිත වෙහෙස ගත්තේ නැහැ කියලා වෙහෙසක් කරන් තියෙනවා. ඒකල බේත් නැහැ. ඒක හොඳට මතක තියාගන්න මේ හිතට මම මගේ හිතට ඉස්සර වගේ වෙහෙසක් දැනෙන්නේ නැහැ. මගේ හිතට ඉස්සර ඕකේ දැනෙන්නේ නැහැ නේ කියන එක දෙයකට බේත් නැහැ. මොකද මුළු සාසනෙම තියෙන එකට තමයි මේ හිත සුව කරන්නේ. සත්තාන විසුද්ධිය කියලා කියන්නේ හිතේ මොනම ගුණක්වත් නැහැ. ඉවරයි. ඉවරෙච්ච එක ගැන සන්තෝෂ වෙන්නේ නැති වුණොත් ඉතින් මොනව කරන්නේ දැන් අපි ඉගන්න තුවාලයක් පෙන්නලා හම්බ කරනවා. කවදාද තුවාලේ සාන්ති හම්බ වෙච්ච දවසේ උට මොකද? නිසා ඉගන්න උඩ කතා කරලා තනේ සහෝදරයන් මේ තියෙන තුවාලේ හරිම ඔලු දුවන එකක් නේ මේක. බලන්නකො මම සෝද කළා සනින් කළා බේත් කරා නම් කිව්වොත් එහෙම අර ගහන්න පුළුවන් නම් ගහනවා. ඔබ දන්නේ මේ බිස්නස් එක තියෙන්නේ. මේක තිබ්බොත් විතරයි ඕක දන්නේ ප්‍රතිරෝධ කෝ. අපි පුළුවන් අපි ඉගන්නගේ තුවාලයක් තමයි මේ සංසාරේ කියන්නේ. අපි ඒක ගොඩක් කොච්ච දානවා නම් ගොඩක් මැස්සෝ අහනවා නම් ගොඩක් මිනිස්සුන්ට අපිට වෙනවා. හරියට වටිනාකමක් තියෙනවා නිකට අල්ලේ තියන පචපචක ගන්න පුළුවන් කට්ටිය කී කිය ඉන්නේ ප්‍රවෘත්ති කියන්නේ මොනවද නවකතා කියන්නේ මොනවද ටෙලිවිෂන් නිවුස් කියලා කියන්නේ මොනවද තුවාලෙ පෙන්නේ නේද ඒ හුඟක් මැස්ස අහන එකක් නා හුඟක් ගඳ ගහන එකක් නා හුඟ කෙනෙකුට ජුගුප්සා වෙන එකක් නා කටත් අරගෙන බලනවා බත්තලි හරි රෝස් වෙනවා මේ ටෙලිවිෂන් බලනවා ඒ නිසා මතක නොහිටින තරමට හොඳයි. දැන් කට්ටියට ගියාත් මතක නැතුව හරි කනගාටුයි. ඕකේ තිබුණ කක්කටික මතක් කරොත් බොලේ පුපුරනවා. මේ මේ දැන් තියෙන එකවත් බැලන්ස් කරගන්න බැරුව ඉන්නේ. වෙන්න තියෙන එකයි ගියේ එකයි දැක්කනම් අර ඊයේද කොයිද කියලා බුදුහාමර බලන්න පුළුවන් කියලා භාවනා කරුවොත් අයියෝ තීර පිස්සු මේ මිනිස්සුන්ට. මේ දැන්වත් බැලන්ස් කරගන්න බැරුව ඉන්නේ නැති පරණ ආත්මේ හොඳක් කරලා තියෙන නැද්ද මොන හරි අමන කවදාවත් භාවනා කරලා සතිය පිටවල නෑ නැත්තම් මේ ආත්මෙ දෙන්නේ නෑනේ ඒ ගුණ කන්දලෙත් මේ කුඩට වැටුණොත් එන පිස්සු ඩබල් වෙනවා හොඳ වෙලාවට අමතක වෙන නිසා ඔක්කොම අමතක වෙන විදිහට මොකක්වත් නෑ රින්සෝ දාලා හේතු වගේ දුන්න කිරුවා නම් බුදුහාමුදුරුවෝ දෙන්නේ එච්චර තමයි එකක් එකක් කරා එකක් කරා එකක් කරා ගෙවල ගෙවල ගෙවල දාන ඉතින් ප්‍රශ්නේ තමයි ගෙවිච්චාම හරි පාළු ගතියක් දැනෙනවා ඉතින් එතකොට ඒ කියන්නේ බුදුන් කියන ඔබ සීමා වික්මවලා තියෙනවා. ඔබ දන්නේ භාවනා කරන්න මොකටද කියලා දන්නේ නැහැ. ඔබ දන්නේ බණ අහන්නේ මොකටද කියලා දන්නේ නැහැ. මොකද අපි බණ අහන වෙලාවේ එකතු කරන්නයි හදන්නේ. ඒක අර පරණ කුණ එකකට කුණට කුණ එකතු වෙන කතාව. ධර්මයේ දින ඔක්කොම සුද්ධ කළ වර්තමානයේ දිදුලන දඹ රත්තරණ නිඛං ජම්බෝන දස්සේව කෝතං මින්දුතු මරහතුම් කියතිවා. ධම්ම නිකක්සේ වෙච්ච මේකට කාටනම් නිඳ කරන්න පුළුවන් කියලා අහනවා මොනවත් නැති වර්තමාන මොහොත. එනිසා යන්නේක පළච්චාවක්. ලැබිලා තියෙන හිස්තන, ලැබිලා තියෙන විවේකී, ලැබිලා තියෙන උදේකලාව, ඉස්ලාමයේ ආගේ කරන්න දන්නේ නැත්නම් අපි බලන්නේම කුණක් දා ගන්න තමයි. එන්නේ ඒකටයි අවිද්‍යාව කියන්නේ. ඒකටයි තණ්හාව කියන්නේ. ඒක උපක්‍රම කළ අයින් කරුවත් තණ්හාව කියන කඳුනනති අවිද්‍යාව දන්නසේ කරන්න බෑනේ තුවාල ගන්න පෙච්චින් ගන්නකොට ඉච්ච වැඩේ තමයි. ඒ නිසා මම හිතනවා මේ බණ හොඳ බණ අහලා තියෙනවා. ඊට ආයාසයෙන් හුස්මට හිත පවත්වා ගන්න. හුස්මේ ආස්වාද ප්‍රාස්වාදයේ සියුම් අවස්ථා ඊට හොඳින් නිරීක්ෂණය කළෙමි. එවිට හිතා හිතා හිතා හොඳින් හිතෙන්නේ නැහැ හිතා හිතා හොඳින් निराවුල් වී හුස්මෙන් පිට නාසය ඉහළට ඉහළ කෙළවරකට යොමු විය හිතනේ හිතා හිතගෙත් එවිට හිත හිතා හොඳින් निराවුල් වී හුස්මෙන් පිට නාසය ඉහළ කෙළවරකට යොමු විය බාහිරව එන සිතුවිලි ක්‍රමක්‍රමයෙන් යටපත් වී ගොස් මොහොනේ නළල දෙපස යම් පිරින ස්වභාවයක් දැනිනි. ටික වේලාවක් මෙසේ සිටින විට එයද තුනී වී ගොස් උභහකින් අදින්නාක් මෙන් ඒකාග්‍රතාවය ඔළුවෙන් ඉහළ කොටසට નિરાයාසයෙන් ඇදී ගියේ. මෙම අවස්ථාවේ උස්ම කෙරෙහි බලා සිටීමට අවශ්‍යතාවයක් නොඋනි. හිත ඊටාම පැහැදිලි ස්වභාවයක්ව තිබුණි. මෙම අවස්ථාවේ අවට ශබ්ද ඇසුණාද ඒවා කෙරෙහි අවධානයක් නොවුනි. නැවත අතීත සිතිවිල්ලක් මතක් වූ විට එය මම නොවේ මගේ ආත්මය නොවේ යයි සිතූ විට එම සිතිවිල්ල පහ වී ගොස් හිත සමාධිගත අවස්ථාවක විය. මේ සෑහෙන වේලාවක් එලෙසම තිබුණි. නැවත අතීත සිතිවිල්ලක් ආවිට ඔළුවට ඉහළින් තිබුණු ඒකාග්‍රතාවය නලල අසලට පැමිණ එම සිටිවිල්ල පහව විට නැවත ඔළුවට උඩින් පෙර පරිදිම ඒකාග්‍රතාවයේ රැඳවුණි. මෙම අවස්ථා අවස්ථාව සිටිවිලි නැති ඊතා ප්‍රසන්න සුවදායක වේලාවකි. මෙසේ සෑහෙන වේලාවක් සිටි හැක. මම විපස්සනා භාවනාව හරියට කර ඇද්ද? එම සමාධි අවස්ථාවේදී කළ යුත්තේ කුමක්ද? උද්දලේකු මේ අවස්ථාවෙන් මිය ගියොත් මතු උපත කුමක් විය හැකිද? කරුණාකර පහදා දෙන්න. අහගෙන රොටකට කාරණා දෙකක් හිතට ආවා. මේ අපිට දැනෙන දේවල් මේ නායට ඔළුවට කටට බඩට සම්බන්ධ කරලා යන්න කිය ගමන් භාවනාව ගොරෝසුයි. මේ දැනෙන දේවල් නාහේ දැනෙන්නේ, කටේ දැනෙන්නේ, බඩේ දැනෙන්නේ, දිවේ දැනෙන්නේ කියන එක තමයි සම්මුතිය. මේක දිහා බලන්න සහැල්ලු ගතියක් තියෙනවා. සහැල්ලු ගතිය කියලා කියන්නේ තද ගතිය අනිත් පැත්ත. ඕක නාය දැනෙනවට, කටේ දැනෙනවට, බඩේ දැනෙනවට කියපු ගමන් ඕක සම්මුතියට ගැලපෙන නිසා සහැල්ලුකම සහැල්ලුකම වශයෙන් දගනකට කියන අපි ස්වභාවය දකිනවා, ගතිය දකිනවා, භාවය දකිනවා. මේකේ පුරාවටම තියෙනවා ශරීරාංග වලට සම්බන්ධ කරලා. මේකේ බේද දෙනවා අපි ශරීරයට කොච්චර ආසද. හොඳ වැඩක් වෙන්නේ. නමුත් අපි කොහොම හරි ගා ගන්නවා. ඒක එකක්. අනිත් එක මේක උනාට පස්සේ මම ඊගාට මොකද්ද කරන්න ඕන කියලා මම ඉස්සලාම ප්‍රශ්න කියපු උත්තරේ දෙන්න කැමතියි. මේ தত্ত্বය කෙලෙස් වල අඩු භාවයක් බව Tamanට තීරණය වෙනවා නම් මේක ප්‍රතිපදාවේ ලැබුව එකක් බව පේනවා නම් ඔක කොහොම සිද්ධ වෙන්නේ. ඒක ඉක්මන් කරන්න හදනවා කියලා කියන්නේ මේ தත්ත්වෙට නිග්‍රහයක්. ඒනවාද මම දන්නේ මේ කියන්නේ. එච්චර අමාරුවෙන් හම්බ ඔව් දැන් ඔලේ නොලිව්වට කාරණාව පැහැදිලි වෙනවා කිව්වනම් මට සහැල්ලුවක් තිබුණා. ඒ සහැල්ලුව එහෙම වෙන එකක් කිව්වනම් මේ තේරෙනවා ඒක. ඒක මෙහෙමයි. අනිත් එක තමයි තුන්වෙනි කාරණාවම ඒක තමයි මේක ඉස්සල්ලාම වතාවට වෙනකොට මේක හරි සීලීලාරයක් තියෙනවා. මොකද අලුත්ම නිකන් ග්‍රහල මේ ගුරුත්වාකර්ෂණ හේතුව කෙනෙක් ගුරුත්වාකර්ෂණ නැත්තනකට ගියාම මේක ඉතින් ලොකු වෙනසක් නේ. ඒ වෙලාවේදී අපිට අර විස්තර සහිතව මතකයි. ඉස්සරහට යනකොට මතක තියාගන්න මේක වෙනකොට සැහැල්ලුව දැන් මෙතෙක් කල් තිබුණ හිතේ තද ගතිය, තෙරපීම, ආතතිය, අසහනී වෙනුවට දැන් ඕන සැහැල්ලුවක් තියෙනවා. ඒ සැහැල්ලුව හිත දකින්නේ අතන මෙතන ගාලා තමයි නාහය දැනෙනවා, උඩුවේ දැනෙනවා, ක්ලාන්තිය දැනෙනවා, මුළු ජීවිතේම මුළු කයම සැහැල්ලුවක් විතරයි. ඒක එන්නේ ඔය ටිකෙන් ටිකෙන් පෙන්නලා. එතකොට ඒකට යන්න නම් කරන්න තියෙනවා කෑලි කතා කරලා සම්බන්ධ කරලා කියන කතාව වෙනකොට සැහැල්ලු බව, සැහැල්ලු ගතිය, සැහැල්ලු ස්වභාව දකින්න. හැබැයි දකින්න කෙනා කියන්නේ මේක මගේ කියලා. ඒ සහැල්ල ස්වභාවය. දැන් මගේ කටේ තිබුණා මගේ නැහැ කිව්වා මේකට අයිතිවාසිකම් කියමනක් කරනවා. ඒක එක. දෙක මේක ප්‍රතිපත්තියකින් ගිහිල්ලා තියනවාද නැත්නම් අහම්බයක්ද? ප්‍රතිපත්තියකින් ගිහින් තියෙනවා. අපි නු කුඩු ගහලයි කිය. මත් කරක්කු බීලයි කියලා. ඒ සූස්තියක් තියෙනවා. ඕගොල්ලෝ දන්නේ නැති කරා. නැත්තම් මිනිස්සු ඔච්චර යන්නේ නැහනේ. ඒකෙදි වෙන්නේ ඒකට ඇඩික් වෙනවනේ. ඊට පහුවෙන් දැන් ඔය සූස්තිය ගන්න ඔයිට වැඩියෙන් කුඩු ගන්න. දැන් මේක බුදුහාමුදුරුවෝ නිකන්නේ නේ. ලද්දාම දානෙබ්බුති බුද්ධමාන. නොමිලේ ලද්දාව මේ සැපේ බුද්ධි විඳ සුළු. එනිසා මේක ප්‍රතිපත්තියට අපි කරු කරා. දෙක මේ තිබුණු ආතතියක් පහ වීමෙන් ඇතිවෙච්ච කැලල් වශයෙන් හෝ කැදලි වශයෙන් හෝ මුළු පද්ධතිය සහැල්ලුවක් වෙලා තියෙනවා නම් මේක එහා පැත්තේ යන්න හදනවා කියන්නේ මේකට නිග්‍රහ කිරීම. ඒක මේකට පදන් වෙනවා. මේක හොඳට තමන්ගේ සෙකන්ඩ් නේචර් එක වෙන්න ආවිත්. ගෙදර ගියා වගේ වෙන්න ආන ඒකටත් යන්න. අනිද්දත් යන්න. ඒතකොට ඒක නිසා කෙනෙක්මට යන්න වැඩි වෙලාවක් නැතිව. එනකොට තමයි තේරෙන්න පටන් ගන්න ඇත්තම මේක තමයි මනුස්සකම කියන්නේ. අපි මෙහෙට එනකොට ගෙනාවේ ඔච්චර වයස තමයි අපිට ළමා ළමයි හම්බුනේ. පස්සේ තමයි අපිට ගෑණියෙක් මිනිහෙක් හම්බුනේ. පස්සේ තමයි අම්මලා ගෑනු ඔබ කෙල්ලෙක් කොල්ලෙක් කියලා. එනකොට ඒ උත්තරින් තමයි හිත පටන් ගන්න. ඕක තමයි හැබෑ නිවන. අපි කොච්චර පටලවාගෙන ඉන්නේ බලන්න බැහැ. ඒකට යනකොට අපිට දැන් අලුත් දෙයකට කියනවා. ඒ තරම්ම මේ කුණු කන්දලේ මේ ඇවිල්ලා ගෑවිච්ච කුණු ටිකේ. එතකොට ගෙනල්ලා දුවනකදී ගෑවිච්ච කුණු ටිකේ අපි කොච්චර පැටලලා ඉන්නවද කියලා. නමුත් ඒකේ ප්‍රශ්නයක් නෑ අපි බුදුගේ ශ්‍රාවකයෝනේ. උන්වහන්සේ අපිට ධර්මයක් දෙනවා කෙලස් කන්න කපලා අඩිය වෙන ඕම් බලපෑම ඔබට මේ මනසකම තියෙන ඔතන කියලා. ඉතින් අපිට දැන් අර කොච්චරක් අපි එක්සෙන්ට්‍රික්ද කියනවනම් පිට කියලා තියෙනවා මේකේ සීසන් කරන්න වෙනවා ඇසලා. මේකේ පුරුදු කරන්න වෙනවා. පිරිසුදුකම් පුරුදු වෙනවා. ඒක පුරුදු කරගෙන පුරුදු කරන යනකොට මේක ඉක්මනට එන්න පුළුවන්. අනිසික පර්යංකේට මොක සීමා වෙලා නැහැ. දැන් ඉස්ලාමට ආදිනකොට යා කන්ඩිෂන් කරලා හද්ද නැතුව මැසේජ් නැතුව සද්දයක් නැතිනකොට තමයි ඉන්නේ. කොහොමද ටික සද්ද තියෙදි ගන්න පුළුවන්, සක්මණේදි ගන්න පුළුවන්. එදින්ට වැඩවලට ගන්න ගියාම අපිට ලොකු අභ්‍යාසයක් වෙනවා මේක විවිධාංගීකරණය කරන්න. හැම ඉරියව්වෙම, හැම වෙලාවෙම ගන්න පුළුවන්කම දැක්කොත් දැන් කැන්වස් එක බලන්න පුළුවන් මොන චිත්‍රය දැක්කද? චිත්‍රය බලන ගමන් කැන්වස් එක බලන්න. කැන්වස් එක නැති චිත්‍ර නෑ ලෝකේ. ඉතින් එතයි ඊට පස්සේ තමයි භාවනාව පටන් ගන්නේ. මේ භාවනාවට අපි හිත ඉතත් සත්‍ය අඳුරලා දෙනවා මෙන්න මෙහෙම දෙයක් තියෙනවා මේ මගදී හම්බෙච්ච මේ උපක්ලේශ ටික අල්ලගෙන ඒව ගැන නඩු කියනවා දිග පනනවා මනන පළවල බලනවා සබහ ලක්ෂණ බලනවා රතුද කහද ඔක්කොම බලනවා ඒ බලන්නේ ආදරය කරන්නේ අතහරින්න අතහැරියට පස්සේ ඉතුරු වෙන්නේ ඔය සහැල්ලුව. ඉතින් පස්සේ තමයි භාවනාව. ඒ සම්සෙන් කියනවා මේක දන්නේ නැති. මේක අදහන්නේ නැති කිසි කෙනෙකුට භාවනාවක දියුණුවක් ලබන්නේ නැහැ. පංචකෝ අසුතෝතෝ පුතුජනෝ තන් අප්පජානාති. මේ ඇතුලේ තියෙන දඹරත්තරණක් තියෙනවා පුතුජන දන්නේ නැහැ. තන් අසුතෝතෝ පුතුජනස සමාධි භාවනා නැච්චීති වදා. එයාට කවදාවත් භාවනා කළා හරියන්නේ මොකද කුණනේ අදහන්නේ. කුණ විතරයි දන්නේ. මොනවා කප්පාගෙන කියලා දැකලා තියෙන දැන් අපිට සිද්ධ වෙනවා කුණක් තියෙනවා තාම මේකක් තියෙනවා මේක තමයි මගේ හැබෑ නිවහන මේක තමයි මට සෙකන්ඩ් නේචර් එක වෙන්න ඕනේ කියලා අර අර ක්‍රමෙම නියන්න ඕනේ අර පුරුදු දන්න ක්‍රමයට කරලා මේක භාවිත බහුලීගත කරනවා ඒකට පස්සේ ඉන් එහාට යන්න යන්නේ දැනට දැනට මේ දෙකේ සමතුලිත කරගත්තාට පස්සේ ඒ සමතුලිත ඔය භාවිත හිත හොඳටම දන්නව කරන්න ඕනේ මෙන්න මේ තියේදී තාතතියක් කරන් දෙනවා දැන් මම මොකද කරන්න ඕනේ ඉස්සරහට යන්නේ පස්සට යන්නේ සමදෙත විපස්සන ඔන්න ඕකටයි කෙලස් කියන්නේ අච්චර ලස්සන පිරිසුදු එකක් කරලා තියෙද්දි පිරිසුදු දෙය මත කුකුස් උපදවන පිරිසුදු දෙය මත සැක උපදවන ඒක උදේ ආතතිගත ඒක ඉතින් සංසාරගත පුරුද්ද ඉතින් කහට එනිසා කියන්නේ ඔබ තර්ක හිතට වුණාට බුද්ධ ආදී උතුම්නාසනයේ කරුණ දෙකකින් අපිට මෙන්න තියෙන ප්‍රතිපදාවෙන් ආවේ කෙලස් අඩු තැනක් පැහිය වෙන්න හදන්න එපා. ඒක ඔබ සීසන් කරපන්. ඒ පුරුදු දැන් කිව්වට පස්සේ සීසන් කරනවා කියන්නේ නිකන් ඉන්නවා කියන එක නෙවෙයි පරියන්කේ නැවත නැවත ගන්න, සක්මනේදිත් ගන්න, ඉදින්ද වැඩවලත් ගන්න ඔච්චරම ගැඹුරු නැති වෙයි. නමුත් තමයි තේරෙන්න පටන් ගනී වැඩේ තමන් කරනකොට one thing at a time and that done well. එකයි එක වැඩ කරගන්න එක හොඳට කරනවනම් හිත විස්රාම වෙනවා. හිත විවේක වෙනවා. එහෙම නැත්නම් කාගේරි ආරාධනාවකට කාටද අවශ්‍ය දෙයක් කරලා දෙනවා බරක් නැහැ මට කරන්න පුළුවන් ඉල්ලන දින ඒක කරලා දෙනකොට මේ චිරීමින් ලැබෙන සතුට ඒකත් එක සම්පාදයි ඉතින් මේ ප්‍රශ්න කතා කරන එකට බයිනා වගේ තමයි මම කතා කරන්නේ නමුත් මට එහෙම එකක් නෙමෙයි මම කියන්න හදන්නේ මේ කාටත් තේරෙන දේක පතුරු ගහලා බලන්නයි මම මේ උත්සාහ කරන්නේ ඒක හොඳයි හොඳ බව දන්නේ නැති වුණොත් ආයෙත් කහට ඉන්නවා ඒක අපි සාකච්ඡාවෙන් කරන්නේ ඒක කියනවා ගුණා ගුණේසු සුගුණා භවಂತಿ කියලා. ගුණවතාට විතරයි ගුණය ගුණයක් වෙන්නේ. නුගුණවතාට ගුණයක් හමුනොත් ඒකත් අනාගතයි. නුගුණ කියන එක දන්නවද? ඉගෙන ගන්න පිස්සු. ඊසට මොන ගුණය දුන්නත් හරියන්නේ නැහැ. ඒකෙන් තව පිස්සුවක් හදා ගන්න. ගුණවන්තයර ගුණයක් හම්බෙච්චාම මණිකෙන් මණික වබලනවා වගේ යනවා. ඒකට සාකච්ඡාවක්. ඒකට සත්පුරුෂ ඇසුර අවශ්‍යයි. ඒත් නැවත නැවත බණ අහනවල අහනවල තමන් ආයේ පෞද්ගලිකත්වයක් තියාගන්න මේ කොයිලා හරි පිළ සුද්ධ කරගන්න ඕනේ. අන්නේ සුද්ධ කෙරුවට පස්සේ තේරෙනවා මේ පිරිසට තමයි යොන්න නෑදෑයෝ කියන්න පුළුවන්. ඒ කවුද දන්නේ මේ ඈයෝ නෑදෑයෝ ඒව මල කක්කා. ඉන්නම දෙන්නේ කොහෙන් ගියත් එල්ලිලා කූදැල්ල වගේ උහුරන. ඒගොල්ලෝ තමයි නෑදෑය කියන්නේ. ඕගොල්ලෝ බුදුහාම කියන්නේ මේක ධර්ම ඥාතිත්වය. කොයි තූත්තු කොටින් අවත් එක පාත්‍රකාරය කතා කරන්නේ අපි මෙතෙන් ආවට පස්සේ අපේ අනන්‍යතාවය පැත්තකට යනවා. ධර්මයේ මත වෙනවා. ඔට්ටු විද එච්චරයි. ඔබ වහන්සේ පැවසූ පෙනෙනවා බලනවා ඇසෙනවා අසනවා යන්න වඩාත් පැහැදිලි කර දෙන මේ කරුණාවෙන් ඉල්ලනවා. දෙනවනම් හොඳයි මම විතරක් කියන්නේ නැතුව. මොකද ඒක මේ පැසිව් වොයිස් ඇක්ටිව් වොයිස් කියන එක. සකර්මක අකර්මක කියන කවුද කවුද කැමති ඒක පොඩ්ඩක් තාවලා. මම හිතන්නේ කවුරුත් ඉදිරියපත් වෙයි කියලා මොකද මයිත් එක්ක කරන්නේ කියලා බැනුම් අහලා බැනුම් අහලා අවුරුදු දාන බලන අදහසක් පේනවා බලනවා අහනවා ඇහෙනවා කියන්නේ ඇහෙනවා කියන එක ඉස්සෙල්ලම අපි ගත්ත තින් අහනවා කියන එකයි ඇහෙනවා කියන එකේ වෙනස මට තේරෙන හැටියට කුරුල්ලෙක් සද්දයක් කරන්න පුළුවන් පසුබිමේ අපිට ඒක ඇහෙනවා නමුත් රේඩියෝ එකක හරි ටීවී එකක දාලා හරි සප සින්දුවක් හිත යොමු කරලා අහනවා. ඒ වගේම පෙනෙනවා කියන එකයි දකින්නවා කියන එකේ වෙනස අපි කාර් එකකින් යනකොට අපිට පහු කරගෙන යන දේවල් පේන්න පුළුවනි. නමුත් දකින්න ඕනේ දේ අපි හොඳට හැරිලා බලනවා. ඊමයි මට තේරෙන්නේ. කවුරුහරි හොඳයි. ඊට පටන් ගන්න හොඳයි. තාම මේකට පොහොත්තියක් දානවනේ. සෙන්ස මට තේරෙන විදිහට කුරුල්ලගේ සද්දේ ඇහෙනවා අහන්නත් පුළුවන් එක ඒක ඇහෙනවා දෙකම කුරුල්ලගේ සද්දේ. ඒක රේඩියෝ දෙතරක් නෙවෙයි මට දැනෙන්නේ කියන්නේ. කුරුල්ලගේ සද්දේ ඒක ඇහෙනවා. ඒ වගේම ඒක කන් යොමලා අහන්නත් රේඩියෝ එකේ සද්දේ. රේඩියෝ එකත් එහෙමයි. ඔය ඇහෙන්න පුළුවන් බෑග්ග්‍රවුන්ඩ් එකේ ඒකත් මට අහන්න පුළුවන්. පේන දේත් එහෙම. පේන දේ මම දැන් මොකක් හරි එකක් මෙතන පේනවා මම ඒක දිහා බොහොම ඇසුමු කළා මේ මොකද්ද කියලා එක මේ විපරම් කරලා හොඳට බලනවා මේ මොකද්ද කියලා. හැමදේම අපිට ඇසීමයි දැකීමයි ඒක එහෙම නිකන් ඔගේ බෑග්ග්‍රවුන්ඩ් එක යන්නත් පුළුවන්. ඒක තවදුරටත් විපරම් කරලා ඉවරලා මේ මොකක්ද ඒකේ තියෙන්නේ කොයි වගේද තරංග එහෙම කියලා ඒක හොඳට විපරම් කරලා ඉවරලා මේ අපි ඇතුළට මොකද්ද මේ කියන එක මේ හොඳට මේ ධාරණය කරගන්න. ඔන්න ඒකට මම පැති තුනක් තව එකතු කරන්න. මේ දෙක අතර තියෙන සචේතනික අචේතනික ભેද. තමක් හිත යොදලා චේතනාපූර්වක කරන ගර්භය බලනවා ආනවයි කියලා කියනවා. නමුත් අපේ තවත් පද්ධතියක් තියෙනවා අපේ ස්වභාවික වර්ණේ අපේ හිත යොදන්නේ නැතුව, මානසිකාරය යොදන්නේ නැතුව, විතක්කේ යොදන්නේ නැතුව, චේතනාව යොදන්නේ නැතුව ඇහෙනවා. ඒ නිසා සචේතනිකව කරන දේ අහනවා, අචේතනිකව දේ ඇහෙනවා. දෙක මේ ભેදේ දකින්න බෑ සති නැති කරලා. මේක මට ඇහුණාද මම බැලුවද ඇහුවද කියන එක ඇත්තට මේ මනස උසාවේදී අසරණයි. සපෙලා උත්තර දෙන්න බෑ ඒ වෙලාවේ සතියෙන් හිතේ නැත්තම්. ඒ නිසා සතිමත් කෙනාට කියන්න පුළුවන් මම මෙයා දිහා බලනවද මම මේ වටේ බලන්නේ පෙනුනද මට කියලා. ඉතින් ඒ මනුස්සයා මට චෝදනා කරනවා මේ ස්වාමීන් වහන්සේ මගේ දිහා බලනවා මගේ දිහා බලනවා කියලා කියයි. මම කියනවා එහෙමත් වෙන්න ඇති නෑ උඟක් කරලා ඒක මන්ට පෙනුන මිසක මම බැලුවේ නෑ. ඒක ධර්ම දන්නේ කරන්නේ කියන චේතනා පූර්වක බැලුවා නම් බැලුවා. සුද පේනවනේ මේ පැත්ත බලනකොට. ඒක පේනවා. මේකේ තුන්වෙනි එක තමයි සචේතනික කරන විතරයි කර්ම රැස් වෙන්නේ. අනිත්‍යයට භාවනා කරන්න ඕනෙත් නැහැ. අනිත්‍ය අදාළ නැහැ. එන්නේ. ඉතින් ඒ නිසා අපිට වෙලා තියෙන අපි අචේතනික වුණා සචේතනික වුණත් මල්ලේ දාගෙන තැවෙන. බැලුවා දන්නෙත් නැහැ, ඇහුවා දන්නෙත් නැහැ, දැක්කා දන්නෙත් නැහැ. හිතුවද හිතුනද දන්නේ නැහැ. ඒතර සම්මිලුද්දුකෝයි බර්ටිකුන්තරගේ විනෝද සමය ඒ ඌ කියනවා මචං යා ෆයිට් යා ඌ මට ගහනවා මට ඌ ගහනවා මට ඌ ගහනවා ඌ මට ගහනවා ඉතින් මම තමයි ගුටි ගන්නෙ. ගේම යනවා. අපේ යමනකමට අපි කරන අපේ ඇති සිදුවෙන හැම දෙෙම මම කරා කියන හැඟීමෙන් තැවෙන්න ගත්තාම ඒ හිතට පැය 24 මදි තැවෙන්න. සතිය දොරටු පාලයා දන්නවනම් එයා දන්නවා ආරාධි සමුත කවුද? මේ ගේට්ටු කඩාගෙන කවුද? ඒක ගේට්ටු කඩාගෙන කියලා කියන අචේතන රිජුනේකනේ. ආර්ධන නැතුව එයා මොනතරම් දරුණු කෙනෙක් වුණත් මොනතරම් සුද්ධවන්තයෙක් වුණත් එයාෙන් කිසිම වෙනසක් අපිට වෙන්නේ නැහැ කර්ම රැස් වෙන්නේ නැහැ චේතන හම්බෙච්චේ කම්මං වදාන කියලා බුදුහාම දේශනා කළා තියෙනවා සතිමත් එක්කනට විතරයි කියන්න පුළුවන් වෙන්නේ මේක මම කරාද මේක මට වුණාද ඒක තමයි ඔය ක්‍රිකට් වල third umpire දැන් කැමරායි කැමරාවක නිරීක්ෂණය කරනවා මිසක විනිශ්චය කරන්නේ නැහැ නමුත් leg umpire chief umpire human error එක තියෙනවා. ඊමන් සකොයි පැත්තට ඇද්දද කියන එක හෝම් පාටි එකටද ඉසිනිපා ඇද්දද කියන එක ඕනම විදිහට චෝදනා කරතයි. ඉන්නේ බයස් හියුමන් බයස් කැමරා එකේ නෑනේ. ඒක අම්පයර් තුනක් හෝම් පාටි වුණත් ඉසිනිපා කැමරා එකට චෝදනා කරන්න බෑ. ඒ නිසා Tamanda තියෙන එකම සරණ තමයි මේ වැඩේ වෙනකොට මම සිහියෙන් හිටියනම් මට කී හැකියි ඉතින් මම කරාද මට සිද්ධ වුණාද? හිත පිට ගියා. ආපහු එන එක මම ගත්තද? හිත ඉබියාද? මේ ටික සුද්ධ කරගන්න බැරි කෙනාට යා කතා කරන්න ගියාම අල්ලි අවුලයි. කියන දේ තේරෙන්නේ නැහැ. Taman කියන දේ Tamanට කියා ගන්න තේරෙන්නේ නැහැ. හැබැයි ඉතින් අසරණයි. නිසා මම එකතු කරපු කාරණා තුන තමයි අචේතනික සචේතනික නැහැ. බලනවා, පේනවා කියන එක මෙතන චේතනාව සම්බන්ධදී බලනවා නැති දේ පේන. මේ දේ අතර වෙනස දැක ගන්න පුළුවන් වෙන්නේ සත්‍යයෙන් හිතුවත් විතරයි. තුන්වෙනි කාරණා තමයි සත්‍යේතනික ටිකට විතරයි කර්ම රැස් වෙන්නේ. ඒක සත්‍යයෙන් ඉන්න මනුස්සයා දවසට කොච්චර අකුසල කර්ම කරා. එයා හිතලා කරපු ටිකට විතරයි එයා වග වෙන්නේ කියලා සමාවිල්ලාගෙන එයා පිළිගන්නවා. ඒකට මට අපායජත් කරන්න දෙන්න. ඒක මම කරා. දැන් කවුරු චෝදනා කරන්නේ නැහැ. උඹ එහෙම කෙරුවෙන තරමට මට හිත රිදුනා. ආයෙකට සමා වෙන්න බැයි. මම මොකද කරන්නේ? බුදුහාමුදුරුවෝ මට නිදහස දීලා තිනවා මම මෙහෙම ඔයාලට හිතවන්න හිතුවේ නෑ. ඉතින් මගේ ඉඳීම මට විදෙන්න ඇති කරන දෙන සමා වෙන්න. ඒ හොඳට මම දන්නවා ඒක එයාගේ හිත හදන්න කියලා මිසක මගේ හිත හදන්න දෙයක් නෑ. මොකද මම දන්න මම කෙරුවේ නෑ. මේ මේක බේරගත්තට පස්සේ තමයි අපි ජීවත් වෙන්න පටන් ගන්නේ. එතකම්ම අපි මේ අනුන් කියන දේවල් මත පොතේ අහපු දේවල් මත ශ්‍රද්ධාවෙන් හිතපු දේවල් මත අපේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය කරලා හැමදාම වලදී හැම වෙලාවෙම මේ ගන්න හැම තීන්දුවක්ම මගේ සුභ සිද්ධියට හිටින්නේ. සචේතනිකව කෙරුවනම් යාට ගැව්වා මම යාට ද්වේෂ කරා. මම දන්නවා ඒ විදිහට මම අපායට ගියා. ඒත් කනගාටුවන්නේ මම දන්නවා මම මේක කෙරුවා. ඒකට මට කරන්න දෙයක් නැහැ. ඒ දේෙන් තොරව අපි මොන සැපක් කාට දුන්නත් ඒ මනසට වවාගෙන කන්න දන්නේ නැහැ. මොකද ඒ මනසට සකර්මක කර්මක ભેදේ දන්නේ නැහැ. ඇක්ටිව් වොයිස් පැසිව් වොයිස් දන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ අණ්ඩාලිය කැලේ යනවා වගේ අනේ යන තැන හැප්පෙනවා. බුදුරජාණන් කරන දන්නේ කණ්ණාඩියක් දෙන්න හදනවා. කරන දෙයි, කෙරන දෙයි. හිතෙන දෙයි, හිතන දෙයි, බලන දෙයි, පේන දෙයි. අහන දෙයි, ඇහෙන දෙයි පොඩ්ඩක් අමාරු කරන්න මේක කරන්න. අන්න එතකොට අපි චේතනාව චේතනාවකින් බැලුවා කියලා දැක්කොත් එතන කර්ම රැස් වෙනවනේ. ඒක සතියෙන් කර්ම. රැක්සෙන. එතකොට අපි ඒක සතියෙන් බලනවා කියන එක අපි සතියෙන් කරත් බලනවා කියන එක ඒ මුළු ක්‍රියාව සිදු වෙනවා නම් එතනත් එතනත් කර්ම රැස් වෙනවා නමුත් අපි සතිය නිසා කොයි පැත්තට ගියත් කමක් නෑ. එහෙම දෙයක් නෑ. කර්ම රැස් වෙනවා අපි දන්නවා ඒක අසාධාරණ නෑ මං ගුටි කන්න ඕනේ. දැන් මොකද මං වැරද්දලා තියෙනවා. දැන් දන්නවා ඒක මේ කවුරු හරි මට පොඩි චෝදනාවකින් බයිනව නෙමෙයි. ඒ වෙලාවේ මම ඇතින් වැරදුනා. ඒක ඒ සාධාරණ ඕන කෙනෙකුට ඒක වග බලා ගන්න ඕනේ. අම්මා අතින් වැරද්දුණා තාත්තා අතින් වැරද්දුණා දරුවා අතින් වැරද්ද වුණත් වැරද්ද නම් පිළිගන්න ගන්න. දැන් ඔක්කොම වැරදි දරුවා ටික දාලා දරුවගේ පිට දාලා අම්මලා තාත්තලා සුද්ධ වෙන්න කියන දරුවාට තේනවා මේ අම්මට මොළේ නැහැ කියලා. අම්මට සතියක් නැහැ. අද සීනේ බලය අතර ගත්ත මිනිහා මේ මේ ආණ්ඩුවක් නැතිනේ. එන්නට අපි අහිංසක මිනිස්සු අපිට ඕනේ අපි දන්න මේ මනසේ මට මේ විදිහට ගැහුවට මට මේක අදාළ නැහැ. මම මේ චේතනාවක් තිබුණා. හැබැයි මේ චේතනාව මයිලකට ඒකට මට දඬුවම් ලැබුණා. ඒක මම පිළිගන්නවා. ඒකට මේ මනසට විඳින්න වෙන්නේ ටිකයි. අනිත් ඒවා සාධාරණ දේවල් එයා ඒකට සිද්ධ උගන්වනවා. එතකොට හඳුනේ දැන් අපි කුරුල්ලගේ සද්ද මං කිව්වා ඒ වගේ ඒකේ සද්දයක් අපිට ඇසීමක් කියලා එතන එතනින්ම අතහැරලා දැම්මොත් ඒකෙට ඒකේ කර්මයක් එනවද නැත්නම් ඒක නිරෝධ වෙලා යනවද? ප්‍රශ්න පිරිසුදු නැහැ. දැන් මොකද්ද මොන සිද්ධිය විස්තර කරන්නේ අපි භාවනා කරගෙන යනකොට භාවනා කරනවා කියන්නේ මොකද්ද කරන බා ඉඳගෙනද ඇවිදින ඉඳගෙන ඉඳගෙන හරි කියන්නේ ඉඳගෙන කරන ගමන් සද්දයක් මොකද්ද ඉඳගෙන කරන ගමන් මොකද්ද භාවනා කරනවා කියලා ඔය වචනේ කියන්න මම ප්‍රශ්න කීයක් අහන්නද බලන්න ආනාපාන සති භාවනාව කරගෙන යනකොට සද්දයක් ගෝලයි සද්දය ඇසෙන. නමුත් ඇසීමක් කියලා නැවත ආනාපාන සතියට මෙහෙනවා. ඒතට ඇසීමක් කියන එක අපි මුළු ක්‍රියාපදයේම ඇසුණා. නමුත් අපි ඇසීමක් කියලා ඒක එතනින්ම නවත්තලා නමුත් නැවත ආනාපානෙටම ආවා. දැන් ඒතකොට ඇසීමක් කියන එකේ වුණ ක්‍රියාව අපි අහුම්කන් දුන එකට එතන සිදු වෙනවද චේතනාවක් ඒ සිදුවේ ප්‍රශ්නේ පිළිතුරු ඕක තමයි පළවෙනි ප්‍රශ්නෙත් ඕකමයි දෙවෙනි ප්‍රශ්නෙත් ඕකයි තුන්වෙනි ප්‍රශ්නෙත් ඔච්චරයි අපේ හිත පිරිසුදු චිත්ත වීදියට යනවා යන ගමන් සද්දයකට පයි වේදනාවට පයි ඉතිවිලට පයි ආපහු ආවට පස්සේ නතර කරපු දෙන්න වැඩ කරගෙන යනවනම් හිත කෙලෙවිලා නැහැ. ඇතර සද්දයක් ඇහිලා තියෙනවා. රූපෙකුත් පෙන්නලා තියෙනවා. ඊට විදිහට හිතලා දෙනවම අපි දන්නවා ඒක එහාම නතර කරලා හිත ආපහු ඇවිල්ලා නතර කරපු දෙන්න වැඩ කරගෙන යනවනම් දෙවටම දක තියන්න මුලිමුත් සතිය නම් පස්සෙත් සතිය නම් අතරමැද මොන කුණු හරි ප්‍රතිපත් කියලා දෙන්නේ නැහැ. ඒ කොච්චර බුක් කීපින් තියෙන්න ඕනද කියලා බලන්න. මෙච්චර සතියදී පෙරට කුරුල්ලක්යක් කාලේ ඇහුවා හෝ ඇහුණා හෝ ඊට පස්සේ ඒක ඉවර වෙලා මෙයා හිතට ආවම හිතපු විදියට දිගේ ගියා නම් අර ප්‍රදේශයෙන් අපිට කිසිසේත් වෙනසක් කරලා නැහැ මේක තමයි සති බලය කියන්නේ මේක තමයි ඒ සතිමන්ත බුද්ධලයට හම්බෙන තෙද වෙන කෙනෙක් දන්නේ නැහැ නෙමෙයි සතිය කරනවත් දන්නේත් නැහැ අකුසල්ද දන්නේත් නැහැ මොකද උනේ කියන්න දන්නේ මොකද එයාට කවුන්ට් වෙන්නේ සතියෙන් කරන්නේ ඉස්සල්ලාම පෙන්නන. ඊට පස්සේ අතරමැදි කුළු සත්‍යයක් වේදනාවක් හිතවිල්ලක් එනවා. ඒක සමහරලාට මුලදී නම් ඇහෙනවා පස්සේ අහනවා. ඒ ඒ අතරමාරු වෙන්න පුළුවන් මේ චේතනා කියන ගොරෝචාර චපල දෙයක්. ඒක තාපසයට හිත ආවයි කියලා හිතන්න. අහපු ටිකේ නම් අපි දන්නවා මෙතෙන් ආවේ සිල්ලර ගත්ත සුතුරි දැනගත්ත පොටු සද්දාන්න නෙවෙයි. අපි ඉඳී තියෙන කඩප්පුලි ගමට ඒක ගියා. ඒ ටික මම මිස් වෙලා තියෙනවා නමුත් හිත ආපහු ඇවිල්ලා තියෙනවා. ඇහිච්ච ටික මට කරන්න දෙයක් නැහැ. මේ ඉඳුරන් තියෙන්නේ මගේ න්‍යාය පත්‍රයට වැඩ කරන්නේ. මේගොල්ලන්ට වෙනම න්‍යාය පත්‍රයක් තියෙනවා. කෙලෙසස් කිරීම, කාමයේ භෝ ගැදීම, ජාතිය භෝ කිරීම. ඒක කරන්නේ මම බාර ගන්නෑ. බාර ගන්න නැත්නම් මොකද මගේ සතිය කියනවා මම ඒක ඇහුණා මිසක මම ඇහුවේ නෑ. බුදුහාමුදුරුවෝ කියලා දෙනවා චේතනාම්බික වේ කම්මං වදායි මට ඒක ප්‍රශ්නයක් නෑ කියලා. ඉතින් ඒක ඕනේ නම් හිතේ දාගන්නත් ඇවෙන්න පුළුවන්. ඒකට කියනවා මෝඩකම කියලා. ඒක කියනවා මිච්ඡා පරිපත්‍ය විද්‍යාව. කාටව දන්නේ කියලා දන්නවා තැවුනට මට වැඩක් නැහැ ඒකද. තැවුනා කියලා ඉවරක් වෙන්නේ නැහැ. අන්න ඒ විදිහට මේ වෙච්ච දේ හරියට කරලා බලුවනම් කෙලෙසයක් ආවත්, පිනක් ආවත්, හරියාවත්, වැරදියාවත් ධර්මයි. කෙලෙස කෙලෙස බව දන්නවද? පින පින බව දන්නවද? සතිය නැති මිනිස්සයා කෙලෙස් කියලා පින් වලට හිතා ඉන්නවා, පින් වලට කෙලෙස් කියලා හිතා ඉන්නවා. ඉතී කරන කරන දේ අර අන්දාලිය කැලේ විදින්න වගේ ඉව සංඝාදනවා කිසිසේත්ම වර්තමාන සම්බන්ධ නැහැ. ස්වාමීන් වහන්සේ මම මේ වගේ අවස්ථාවලදී හිතෙනවා ඇහුව ඇහුණා ඇහුණ පමණයි මම ඇලෙන්න යන්නෙත් නැහැ ගැටෙන්න යන්නෙත් නැහැ කියලා. ඒක අනිත් අරමුණු වලටත් ඒ විදිහට මම හිතනවා. ඒක තමයි බාහ්‍ය දාරු පීඩට බුදුහාමර දිව්වේ. බුදුහාම කියනවා ඔබ බාහ්‍ය ඔබ කතෝලිකයා වුණත් බුද්ධ ආගමෙන් වුණත් මොකා වුණත් ඇහිල්ලේ තියෙන ඇහිල්ල මට්ටමේ නතර වෙනවා ඊට පස්සේ ආයෙම වවාගෙන කොහොම හරියක් තියෙනවා ඒක ඇහිල්ලට සම්බන්ධ නැහැ මේ හික්මියන් ඇහිල්ල ඇහිල්ල බවෙන් නතර කරනවා ඊට පස්සේ ආවුන නරක දෙයක් කියලා පච්චාත්තාප වෙන්නත් එපා අයිය බුදුබණ කියලා සතුට වෙන්නත් එපා දෙකම ඕනේ අගොඩ පස්සේ කල්පනා කිරීම නේ බුදු දහම කියන්නේ අහන වෙලාවේ ඇහෙනවා ඇහිත ඇහිල්ල මම නතර කරපන් දැකීම දැකීම නතර කරපන් මුතේ මුතේ නතර කරපුවා විඥානේ විඥානේ වශයෙන් නතර කරපුවා දැන් මේ කැමරා එකකින් කරන්නේ මොකද කැමරා එක ෆොටෝ එකක් ගත්තට පස්සේ කැමරාට රාගය එනවා නරක කිච්ච ෆොටෝ ගත්ත කියලා කැමරාට සාදා රාගය ඇවිල්ලා තියලා හොදලා එහෙම තියනවා මතකද නෑ ඒ ෆොටෝ ගත්ත ඉවරයි දැන් මේකේ සද්දෙන් රෙකෝඩ් කරනවා මොකද මේක නිවන් දකින්නද ඔය කොච්චර රෙකෝඩ් කරත් ඔය කැමරාව ඔය කම්පියුටර් එකේ නෑ. එයා ඒ ඉච්චරයි වැඩේ. අපි මේෂ නැත්නම් ඉච්චරයි අපි අර හරකා වගේ වමාරලා කෑමෙන් තමයි මේ කක්කාව තියෙන්නේ. රුමිනේෂන්. වෙන වශයෙන් තේන්නන්න පුළුවන්. හිතනවා සහ හිතෙනවා කියන කොබහන්ස ඉස්සෙල්ලා පැහැදිලි කරන්න. නෝ හිතේ හිතෙනවයි කියලා කියන්නේ වෙන වැඩක් කරනකොට එක පාට පාළුගේ බලන් බෙදිනවා වගේ අපේ තියෙන තියෙන අරමුණ තියෙන ද්වේෂය නිසා වෙන අරමුණක් අඩාල වැටෙනවා. එහෙම නැත්තම් අනේ මම මේ සේතුවන් වෙලසයි වන්දනා කරපෙක හිතේ හිතා හිටියොත් ලොකු පිංචිත් දෙනවා කියලා ඒක කල්පනා කර කර ඉන්නවා. එහෙම නැත්නම් මම යනකොට කක්ක ගොඩක් පෑගිලා ආවා කකුල කොච්චර හේදුවත් ඒක ගඳාලා පෑගිච්ච වෙලාවේ දැනෙච්ච එක පොඩ්ඩක් හිතලා බලන්න. කක්කත් එකයි බොකත් එකයි. මේක ඒක හිත අනිකඩ බහ නතර කරන මුළු හදින්ම කරන වැඩක්. මම නිදර්ශන දෙකක් දෙන්නම්. දිරව ගන්න පුළුවන්. තේරෙනවද? නැත්තම් මං කියන එක දිගේ ගන්න ඕන දෙයක් අනික් වැඩ බහතවල අපි එකක් අතීත දෙයක් හෝ අනාගතයක් ඒකටම හිතනවා. ඔය චින්තක කියලා වල් බూరు જાතියක් කියන්නේ. ඒ සිගරට් බිබී ඔහේ හිතනවා. අනික මිනිස්සු නොබෙල් ප්‍රයිස් දෙනවා. හැම එකම චින්තකව තමයි කොයි එකකද අඩුවක් තියෙන කොයි එකක් චින්තකව තමයි. අර අර බ්ලිස් කියන පොත ලියපු ඉන්නේ කියනවා. කාගේ ඔළුවටද ඇපල් ගෙඩි වැටෙන්නේ. හරියට පොයින්ට් එක ඇල්ලුවේ නිව්ටන් විතරනේ. ඒ මිනිහගේ නැතුව සිලෙක්ෂන් එක. ඊට පස්සේ අවුරුදු 200ක් යනකම් ඉතින් තමයි ලෝකෙ හොඳම විද්‍යාඥයෙක්. අයිසෙක් මේ අයින්ස්ටයින් ආවට පස්සේ නිව්ටන් අයියා පමයි. එයා වැත්තකට උනා දැන් අයින්ස්ටයින් තමයි ලොක්කා. මේ ඊයේ වෙනදා මොකක්ද එයා අල්ලගත්තේ ඊට පස්සේ අයින්ස්ටයින් පුළුවන්. එක එක දේවල් අපි අල්ලන්නේ ඒකෙන් අපි තොරන් ගහන්න හදනවා. ඒකෙන් අපි මේ මම තමයි ඒක දැක්කේ මට පේටන්ට් රෙකෝඩ් කරන්න ඕනේ අනම්මන ත්‍රිපිටක හොයාගත්ත බුදුහාමරෝ කිසි තැනක ලියලා තියෙනවද උපුටා ගැනීම තහනම් කියලා. ඔච්චර ශ්‍රේෂ්ඨම ධර්ම ලියපු අනිත් කුණු කුණු කන්දලෝපු හැම එකම රෙකෝඩ් කරගෙන දින ඇමරිකාවේ ගිහිල්ලා මේ මම විතරයි දැක්කේ පස්සේ කට්ටිය බලන්නේ නැහැ. බැලුවට කාටවත් අයිතියක් නැහැ. ඒ නිසා අපි හැම එකකින්ම මම අයනේ බෝ කරන්න හදනවා. හැම එකකින්ම මාන්නේ බෝ කරන්න හදනවා. හැම එකකින්ම තණ්හාවක් හදන්න හදනවා. ඒ සේරම කක්කා. යම් තැනක අපිට මේ මම ආයනේ කියලා දෙයක් මාන්නකාරකමක් අරකින් මේ කුටි කඩා ගන්න හැංගීමක් අතර හිත විස්්‍රාම වෙනවයි කියලා එකක් තියෙනවා. හිත විවේක වෙනවයි කියලා එකක්. හිත හුදේකලා වෙනවයි කියලා එකක්. මේ තටිපංගල වෙනවයි කියන එකක්. මොනතරම් ධර්ම ධර්මයක් තියෙනවද මේ තනිපංගලම අගය කරන්නේ. ඒක තණ්හා කරන්න දෙයක් නැහැ. දැන් මට හම්බෙන හුදේකලාව මෙයාට හම්බෙන හුදේකලාවට වැඩිය සුපර් ග්‍රේඩ් එක නෙවෙයි. උදකලා උදකලාම තමයි. විවේකයේ උනාට පස්සේ ඒ විවේකයේ තියෙනවද නිකමට ඉතල බලන්න ගෑන විවේකයේ පිරිමි විවේකයේ කියලා එකක්. පැවිදි විවේකයේ උපවිදි විවේකයේ කියලා එකක්. බුද්ධඝම විවේකයේ අබුද්ධඝම විවේකයේ මට කුණු හරප නන්නේ දාලා තියෙනවා. විවේකයේ විවේකනේ උදකලා උදකලාවනේ. එතෙන් ගියාට පස්සේ ආවිත හරි පාළුයි. මොකද අර මමයා කියා ගන්න එකක් නැහැ. මනින්න සම්බන්ධ කරන්න එකක් නැහැ. තණ්හා කරන්න දෙයක් නැහැ. එතකොට හිත හරි කම්මැලි වෙනවා, නීරස වෙනවා, නිින්දිලා වැටෙනවා, බය වෙති වෙනවා, තක කරනවා. මේක තමයි යෝගාවචර අභ්‍යාසය කියන්නේ මේ සැකතියෙදි. මේ යන්න හදන්නේ රාගේ තියෙන තැන කියලා රාගෙ නැත්නම් ඩයි. මාන්න ඇති කරන තැන ඉඳලා නැත්නම් ඩයි. අමායන නැත්නම් ඉඳලා නැත්නම් ඩයි කියලා ඒ පාර ලක්ෂ වාරයක් ගිහිල්ලා කුරු කර ගැනීමයි කරන්නේ. ඒ නිසා ඒ ditta sutta mata විඤ්ඤාත කියන හතර ඒ බුද්ධ ජනකේ 15 වෙනි ඉස්සර ඉඳලාම ඉන්දියාවේ තිබිලා තියෙනවා. මේ හැම එකක්ම කෙලෙසක් ඇති කරගන්න පුළුවන් හැම එකක්ම නිවන් දොරටුවක් කරගන්නත් පුළුවන්. ඒ සඳහා භාවනා කළා හරියන්නේ ඒකට යෝනිසමස්කාරය. ඒකට සම්මා දිට්ඨිය ඕන. ඒකට ක්වික් පිට් එක ඕන. ඒකට රැඩිකල් රිෆ්ලෙක්ෂන් එක ඕනේ. වර්ධනේ භාවනා කරලා ඒ සම්මා දිට්ඨිය නැතුව හිතනවා නිවන් ගන්නේ. සංවහන්ස දැන් මම හිතුවේ දැන් ඇහෙනවා කියනකොට අර contact එකක් උනානේ අර external sub එකයි මේ කනටයි contact එකක් ලැබුණ ඉතින් ඒ කන ක්‍රියාත්මක වෙන්න පුළුවන් ඒක විඥානයේ මේ කන ක්‍රියාත්මක වෙන්න පුළුවන් ඉතින් ඇහුණ විතරනේ හැබැයි දැන් මම ඒක උපාදාන කරන්න ගිහිල්ලා මම ඒකේ සුඛය හොයාගෙන ගියොත් එහෙනම් එතන සංඛාරයක් වෙනවා නේද සංඛාර වෙනකොට අර විඥාණයෙන් අහනවා වෙනවනේ. එහෙමද වෙන්නේ එතන? දැන් කොහොම ඇහුණත් ඇහුවත් දෙකම සංස්කාර කරගන්න පුළුවන් පසුට ඇති කියලා. ඇහුවත් ඇහුණත් දෙකම සංස්කාර කරගන්න පුතජන. ආතන් වහන්සේ ආර්යන දන අහපු දේන සංස්කාර වෙනක වළක්වන්න බෑ. ඔබ චේතනා සංස්කාර කියන චේතනා. උත් අනිත් ඒවල් මම කියන්නේ මගේ කියන්නේ මම කියන්නේ එයා ඒ සංස්කාර ඒ ටිකෙන් යන්නේ දහස ලබනවා. ඒ නිසා ඔය කියන විග්‍රහයට ගියාම දෙකේදිම පටලැවෙනවා. දැන් මේකෙදි කියන්නේ තියෙන හිතලා කරන දේ අචේතනිකව සසංකාරිකව සවිඥානිකව කරන දේ කරනවා. අහනවා. දකිනවා. අවිඥානික අසංස්කාරිකව අසම්පජානව කරන දේ ඇහෙනවා. මේ භාවනා කරපු යෝගාවචරය ඇහි අසංස්කාරික විදිහින් දේවල් වගේ කියන්නේ නැහැ. මම ඒක පෙරතල කිව්වේ. අනුන්ගේ දරුවන්ගේ උපෙන් ධාතිකේ අස්සම් කරන්න යන්නේ තාත්තා යුතුයි. ෂුවර් නෑ මේ මනුස්සයා ගෙදර මනුස්සයා කවුරුත් ඉඳලා හම්බෙච්ච ළමයි දන්නේ නෑ. ආශං කරන්නේ මම මම තාත්තා වෙච්ච වට විතරයි. ඒ මෙච්චර ලේසි. මේකෙම නේ උපදේවතන කෙලෙස ඒරටම මල්ලේ දාගෙන දැනෙනවා. ඉතින් මොකද කරන්නේ? ඉතින් බුදුහාමුදුරුවෝ මොකද කරන්නේ? මේ තරම් කෙලෙස් වලට කැමතියි. අපි මේ තරම්ම ඝර්ෂණයට කැමතියි, තරම් පීඩාවට කැමතියි. ඒකට කියන මැසොචිසත් කියලා. එතන සෑඩිස්ටික්. ඒ මිනිස්සු දුකට කැමති. විනෝදයේ සතුට මනාව මොනවාක්වත් කැමති නැහැ. ඒකද හරිය පසුතැවෙනවා. අත්කලිමතාන් යෝගයට යනවා. නමුත් භාවනා කරන කෙනාට මේ භාවනා කිරීමෙන් මේ රැඩිකල් රිෆ්ලෙක්ෂන් එකෙන් මේ සම්ප්‍රදාන කරන හිතිල්ලේ විශාල කෙලස්තෝගයක් ජය වෙන තියෙන කොට කයින් කරන්න පුළුවන් මේක වුණා කරලා නෙවෙයි. ඒ සිද්ධ වෙච්ච දේ. ඒ දෙපෙනෙන් කියන්නේ වෙච්ච දෙයට එන්න සේරද කියලා. යෝග ජීවිතේ ඉච්චර වෙච්ච දෙයට එන්න සීලසි මොනවා වුණා වෙච්ච දේ තමයි අර හිංස වෙලා තියෙනවා තමයි ඉතින් මම දන්නා මේක කරපු දේ නෙවෙයි වෙච්ච දෙයි තේමන්ස බණිනවනම් බැනුම් ගැහුවනම් මොකද මගේ හිත නෑ තැරින්නේ මොකද මම දන්නා මේක මගේ හිතේ කවුන්ස් තියලා තියෙනවා ඒක සත්‍ය මම හිතුවා මම කරානේ කෙරුණා ඒකට කියනවා අසම්පජාන කාය සංඛාර අසම්පජාන චී සංඛාර අසම්පජාන මනෝ සංඛාර කියලා මතක තියාගන්න හිතවිලි වලින් 95කටත් වැඩිය thoughts without thinking කිසියම් අයිතිකාරයක් නැතුව අර කියන්නේ පාළුගේ වළම් බින්දින හිතවිලි. ඒකට කොච්චර තැවෙනවද? මේ කවුරක්වත් ඇතුළේ නෑ අයිතිකාරයක් නෑ. ඒකට කියනවා background thoughts, inner thoughts, thought without thinker කියලා. භාවනා කරලා සතිය පිටු නැති එකන හිතන හිතවිල්ලයි හිතන හිතවිල්ලයි දන්නේ නැතුව කොහොමද මගේ හිතේ හිතවිලි නැති කරන්න කියලා හරියට මුහුදෙන් රැළ නැති කරන්න ඉන්ටර්නැෂනල් ප්‍රොජෙක්ට් එකක් ගන්නවා. බුද්ධ තියෙනවා රැළ තියෙනවා රැළ තියෙනවා බුද්ධ තියෙනවා ගණන් ගන්නෙ මොකද ඊළ සිටි දෙදියා වරන රැළ නැහැ අර තුනී වතර වැළුවද රැළ තියෙනවා සිටි දෙහරි පා යරි කම්මැලි අරක දිහා බලන්නත් ඕන රැළ නැති කරන්නත් අනේ අමනකම කියන්නේ මොකද? ත්‍ගතිරුකම කියන්නේත් ඕක. මෝඩකම කියන්නේත් ඕක. බුදුසෙන්හන්සේ ඒ ටික ලස්සනට මූල ධර්ම කියන මෙන්න මේ ටික ඔබ තදාල නැහැ. ඉස්සෙල්ලා ඒ ටික හොඳට සතියෙන් බලපන් කෙරුවද කෙරුවද ඇහුවද ඇහුණද කියලා ඒ ටික පැත්තකට දානවා. විශාල සාන්තියක් හම්බ වෙනවා. එනිසා කියනවා මේ කිල්ල සත්‍යක සූත්‍රයේදී බහුන්නං වතසෝ භගවා සත්තානං දුක්ඛ අපහත්තා. බුදුජානනාංශයේ සත්‍යයන් කරා පැමිණෙන විශාල දුක්ඛන්දරාව. බුදු ගුණේ මාර්ගයෙන් අයින් කළ දුන්නා. බහුන්නම් වතසෝ භගවතු අත්තානං සුඛා උපහත්තා. මෙවැනි චින්තනයක් මිනිසුන්ට බාර දීමෙන් කවදාක හිතා ගන්න බැරි සැපයක් මිනිසුන්ට ගෙනත් දීලා චතුගුණුන් අදහන්න නැත්තම් මොකද? අපි අදහන්නේ මේ විද්‍යාඥයෝ අරම හදපු මිනිස්සු. ඒ සමීකරණ ලියාපු අකු වර්තමාන සයන්ස් කරන කාලෝ එක එක සමීකරණ කිරීමට කුණු හර්බෙන් බැලලා තියෙනවා. මේ අක්කුමේ නිකන් ඉන්න බැරුවට පොත්වල කියලා මම කටපාඩම් කරන්නත් ඕනේ, ඉපාඩි කියලා ලියන්නත් ඕනේ, ඇති වැඩකුත් නැහැ. අම්මු කුණු හර්බෙන් බයිනවා. මෝ නිකන් ඉන්න බැරුවට ලියපුවා කියලා. ඒක කාබනික රසායන විද්‍යාවෙම කරලා තියෙනවනම් ඒ කියන්නේ ගණන් කරන ක්‍රමේ හරි දක්ෂයි මං හැබැයි පන්ති. ඕන සීනෝල්ලයක් කරන අරකට හදන ඇති කොලේ හදලා පෙන්නන්න පුළුවන්. ලැබ් එකට ගියාට පස්සේ බෙන්සෝන් බෙන්සින් දකිනකොට මම හිතුවේ වෙසක් උඩක ඔය එකක් ඇති කියලා බෝතලේ ඇතුලේ. මැඩම් කෙනෙක් කියනවා මට උඩ ගිය වතුර ටිකක් පෙන්නේ. මං හිතුවේ බෙන්සින් කිව්වහම අර කළු ලෑල්ල හැමදාම ලියන එකක් ඇති මං කොහොම මේ වතුරනේ කියලා. තරම් පිස්සු. ඒ තරම් සංඥාවක පැටලිච්ච ලෝකයක අපි ජීවත් වෙන්නේ සංඥාව නැති වෙනාට පස්සේ අපිට ගණ්ඩම දෙයක් නෑ බුදුසසුන කියන සංඥාව තියෙනකම් පිස්සුයි. සංඥා නිදානානික පංචසයෙන් හරි සංඥාව දැනගන්න ඕනේ. ඒ කෘත්‍ය දැනගෙන යා සක්‍රීය අපි නාසනෝය දාපු හරකෙක් වගේ ඇදගෙන යන හැටි. අපිට අදාළ යන්න ඕනේ අපිට බුදුහාමුදුරු දෙන දෙනා එකට යන්න ඕනේ නැහැ කියලා. ඒකට අපිට මැද ඉන්න පුළුවන් හැටි බලනකොට හැම සිද්ධියකම බලසු. ඒ සිද්ධිය හොඳ නරක මොකක්වත් නැහැ. ඒක තේරුම් ගන්න ගියාට පස්සේ බුදුහාමුදුරුත් එක්ක ඉන්නවා වගේ. ඒ නිකන් එන්නේ නැහැ. උඟ සතිය වඩලා කරගත්ත පස්සේ තමයි එන්නේ. ආඩවද පේන මොනම සිද්ධියක තමන් කෙලසෙන්නේ නැහැ. සිටි විග්‍රහ කරලා ගන්න. ඕනම සිද්ධියක 150ට 50 හොඳ නරක තියෙනවා. භාවනා නොකර බිත අර නරක 50 අල්ලගෙන ඒක පොඹනවා 100ක් වෙනවා. ජීවිතේ දරන්න වෙනකන් ඝර්ෂණය තමයි. භාවනා කරපු එකන දන්න කොහොමඩක්වත් නරක ටිකක් තියෙනවා. එයාට සතුටු ටික අරගෙන අනේ මම වෙනදට වැඩිය මම කොහොම කොහමාරි මේක ගැට ගන්න ඕක්කොම තිදි මම සතිය පිටවනවානේ. අටකොට සුදු ඇඳගෙන බාපණයක් දාන අට සිල්ලන භාවනා ශාලාවකට යන්න ඕනේ නැහැ. ඉන්න තැනක ඉඳලා මම සතිය පිටනවා කියලා එයාට හැමදාම රිට්‍රීට් එකක්. අන්නේ ඉතින් හදාගත්තට පස්සේ පේනවා මේ සංසාරේ ඔක්කොම ලකොට දාන්න බෑ. මොකද උඟ දිනෙක දුකට කැමති. ඒගොල්ලෝ ඒකමයි බවන්නේ Tamanට කොට ඉන්න පුළුවන් කියන එක. අපි වෙලාව නැ ඉවර හැබැයි. ඒකයි මල්ලෙන් කාලය. ආනාපාන භාවනාව කර සිත සැහැල්ලු වී ආලෝකමත් වී සමාධිගත වූාට පසු සිත තැබිය යුත්තේ කුමන අරමුණකටද? විපස්සනාවට අරවන්නේ කෙසේද? ඕක විපස්සනාමයි ඒ අරමුණ නැතුව සත්‍ය පවත්වන්න පුළුවන් බව දකින්න එක. අරමුණ පවත්තන අරමුණක පවත්තන කතියට වැඩි අරමුණ නැත්නම් පවත්තන කතිය හොඳයි. උදාහරණයක් වශයෙන් කියනවා නම් වතුරක පාටක් අඩක් රසයක් හැඩයක් නැත්නම් වතුර පිරිසිදුයි. පාටක් ගඳ රසයක් හැඩයක් තියෙන ඕනේ වතුරක් කෙලසිනවා. ඒක දැන් කෙලසිච්ච කෙනා ඉඳලා නිකලස් තැන්ට අවිල්ල තියෙනවා කොහොමද උරු කරගන්න. එතකොට එයා ගෙනියයි කියන්නේ. සමතේ විපස්සනාවට වඩන හැටි පැහැදිලි කර දෙනෙමින් ඉල්ලී. සමථය කියන එක වර්ගීකරණය කරලා නිර්වචනය කරුවොත් මට කියලා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේක නිකන් දහම් පාසලක් වෙනවා. නිකන් භාවනා පන්තික පැත්තක දීදී තීරි පැත්තක වෙනවා. තමයි සමථය කියලා අල්ලගෙන තියෙන්නේ මොකද්ද කියලා පෙන්වන්නද මොකද්ද සමථය කියලා. එතකොට මට කියත හැකි ඒක විපස්සනාට හරවලා නැත්නම් නැත්නම් මේ ප්‍රශ්නේ අපි මගහරිනවා. ඒ එන්නේ නැත්නම් හොඳයි එන්නේ නැති වෙනවා අපිට වෙලාව විතර ගන්න. සාමාන්‍යයෙන් අපි යන් ඊගාපර. දැන් බලපෑම් කරන්න එපා ඒක හරියි. අපි වෙලාවේ තියෙන අපි යනවා ඊගවස්. නෑ නෑ නෑ නෑ ඒක නෙමෙයි අපිට වෙලා විසු කරගන්න ඕනේ දැන් ඔය කොම ගෑන්නේ සාකච්ඡා හරියට යන්න අපි ඊගා ප්‍රශ්නට යන්න නෑ නෑ නෑ ඒක නෙමෙයි මේකේ තියෙන අනන්‍යතාවය අපි අරසා කරනවා අපි ඒකට පූර්ණ අරසාව ධාතු ආකාරයේ මෙනෙහි කළ යුත්තක්ද එසේ නැතිනම් සතිය දිනු වීමේ ප්‍රතිඵලයක් ලෙස දැකිය යුත්තක්ද පරි පරියන්තේදී කියලා තියෙන පරියන්ක කියන එක වෙන්න ඇති පරියන්කේදී කකුලේ වේදනාවක් හෝ පරිසරයේ ශබ්දයක් ධාතු ලෙස මෙනෙහි කිරීමේදී කෙසේ දැනිය දැකිය යුතුයද හැකියද එක එක කාරණා මත තියෙන ධාතු මනසිකාරය කියන්නේ රූප ධර්මවල වේදනාවල සද්දවල මේ වේදනාවල වගේ දේවල් වලනේ ධාතු මනසිකාරය කියන එක රූපයන්ගේ විස්තරයක් ඒ නිසා මෙතන පටලවිලා තියෙන්නේ කරලා ගන්නත් පුළුවන් සත්‍ය වඩානනකොට කියනවා ඒ නිසා මේ රූප අරමුණකට සාපේක්ෂව කියනවනම් රූප අරමුණ නිදර්ශනයක් වශයෙන් පෙන්නනවනම් කරන්න හැටි කියලා දෙන්න පුළුවන්. නමුත් මේ ශබ්දයක් ඇහෙනකොට එහෙම නැත්නම් මේ වේදනාවක් දැනෙනකොට ඒවා නාම ධර්මයි. ශබ්ද තරංගේ නම් රූප ධර්ම තමයි. ඇහිම කියන එක නාම ධර්මයක් ඒ වගේ ධාතු බලන්න බෑ. ඔබ වහන්සේගේ උපදෙස් අනුව හුස්ම කෙරෙහි සිත යොමු කර සිටින විට පිම්බීම හැකිලිම ප්‍රකටව සිදුවේ. ඒ ක්‍රමයෙන් නොදැනී ගොස් හුස්ම නොදැනී සිත පමණක් පැහැදිලි ජලයක තියෙනවා වගේ දක්නට ලැබිනි. මේ පිළිබඳ උපදේශක් පතමි. මෙතන පැටලවිල්ලක් තියෙන බිම්බි මේකේ නිසා ආනාපාන කියන වචන දෙක පැටලවගෙන තියෙනවා. කෙසේ නමුත් ඒ ඔක්කොම ඝර්ෂණයක්, දැවීමක්, දැවීමක්. ඒකම ගෙවුනට පස්සේ ඝර්ෂණේ නැති දැවීම තමයි නැත්තනකට කියන සාපේක්ෂව. එතන හොඳට හිත හුරුදු වෙන්න දෙන්න නැත්නම් ඉන් එහාට යන්න හදනකොට ඕකත් අවුල් වෙනවා. ඒ නිසා දැන් ගැටුමක් තියෙන තැනද නැත්නම් නැත්තන්ට අවිලා තියෙනවා. ඝර්ෂණයක් තිබුණ තැනද ඝර්ෂණයක් නැත්තන්ට අවිලා තියෙනවා. එතන හොඳට හිත පදම් වෙන්න අරින්න වැඩි වේලාවක් ඉන්නකොට ඒකේ ඒක කාලානුරූපව දියුණුවකටපත් වෙනවා. Um, මට භාවනා කරනකොට අද එක්ස්පීරියන්ස් එකක් ආවා නිකන් heart attack ලැබෙනවා වගේ. හදකටයක් නෙමෙයි අර heart attack නිකන් හද වෙලා මේ pain එක මෙතෙන් ආවම මට මම දන්න මම දැන් මාර්යාත් එක්ක බැටල් එකක් වගේ මාර්යා මම ධර්මය අහන් ඉස්සලා මට මම ඉවර කරන්න හදනවා. ඉතින් මම එහෙම බැටල් එකක් වගේ වෙනවා මම මාර්යාට කියනවා මම නරෙන්න බය නැහැ. ඉතින් මට බුද්ධ ධර්ම තියෙන හින්දා මට ප්‍රොටෙක්ෂන් එක තියෙනවා. ඉතින් මම මේ ධර්මය අහන්න ඕනේ ඉස්සරලා. ඒ වගේ මට මේ සත්‍ය සත්‍යව පොත වෙන්න ඕනේ. මැරෙන්න ඉස්සෙදී මම එන්න බය නැහැ කියලා මම බැටල් එකක් වගේ වෙනවා. දැන් මට එක සැරකුත් මේක වුණා මම වෙන ට්විට් එකක් කරනකොට ඒක මිනිත්තු 45ක් විතර ඒක මීට වඩා මීට වඩා හරියට ඉගෙන ගන්නවා. ඒ වගේම මම ධාර්ය ගලන්ඩත් පටන් ගත්තා. හරිම නියම ආහාරයක් කරගන්නේ. එතනේ මාගත් එක සම්පූර්ණ පස්සේ ඒක නැති වෙලා යනවා. ඒ වගේම දැන් අදත් වෙන ප්‍රති එක එච්චර දුරට ගියේ නැහැ මොකද මම අද කඩින් පුරුද්දට ඒත් එක්ක ඒක මම නවත්තගත්තා. ඒක මෙන්න හේතුව මට තේරෙන්නේ නැහැ. මොකද ડોක්ටර්ස්ලා මාව හાર્ට් කන්ඩිෂන් එකේම කියලා ඒව ස්කෑන් කරලා ඔක්කොම කරලා හાર્ට් හાર્ට් එකකට සයින් එකක් අත් දුන්නේ ඒවල. හැබැයි නියම හાર્ට් ඇටැක් වල තමයි සිම්ප්ටම් ආවේ. ඒක සිම්ප්ටම් එකක් විතරයි. හිතමනාව රණ්ඩු කරලා තියෙන තමන්ගේ මතයත් එක්ක, මාරත් එක්ක නෙවෙයි. මැරෙනවා නම් ලේසි වෙට වෙන්නේ. අපාය අපාය ඔය ඔය ඉන්නේ අපාය තමයි. දැන් තියෙන එක අපාය ටෝචර්. ඉතින් මේක ලොකු බරපතල ප්‍රශ්නයක් කියලා රණ්ඩු කරන බාන්නගේ ප්‍රශ්නයක් නෙවෙයි. ඒකකොට අපි හීන ලෝකෙක රණ්ඩුව යන්නේ. ඒ නිසා ඔය ඔබ තම්බන කන්නේ තම්බන කපම් බැදගෙන කන්නේ බැදගෙන කපම් කියලා මාරයට දුන්නා නම් ඉවරයි. රණ්ඩු කළා බෑ මාරයත් එක දින. බුදුහාමුදුරුවෝ රණ්ඩු කරේ නෑ. එයාට දෙන්න දෙන්න ඔබේ ලුඹ උඹිට මේක. ගනි. මේක පාට අතක එක සැරයක් දැන් දෙසරයක් කරලා. ඒ එහෙම වෙන කරාට එක සැරයක් heart attack. ඉවරයි. අනිතව heart attack නෙවෙයි. නෑ ඕකට නෙවෙයි ධර්මය ගැන පටලවා ගන්න. ඕකට නෙවෙයි ධර්මය ගැන. ධර්මයේ ගහපා දීමක් රියැක්ෂන් එකක් assumption එකක් ඇත්තේම නැත. ඕක ඊට පිටුන ඔය තියෙන assume, ඔය තියෙන reaction, ඔය තියෙන tension එක. ඕක නෙවෙයි ධර්මය. ඒ නිසා ඒක පටලවා ගන්න එපා. ධර්මයේ අනුකූලව නම් වෙන්න තියෙන දේ වෙනවා. Main thing is not to worry. Not to have attention. Not have assumption. Unnecessary. ඒක ෆයිට් එකෙන් ගන්න බෑ. ඒක කාලයක් ඉඳලා ඉඳලා සීසන් වෙන්න ඕනේ. එහෙම අඬු කරලා ගන්න පුළුවන් එකක් නෙවෙයි. අඬු කරලා හැම ගන්න එකක්ම පටන් ගන්න දේ ඉවරනකම් මාරයකම තමයි. මේක නෑ. කිසියම් දැනක එහෙම ගහපා දීමක් නැත්තේ. ඒ නිසා උගව දෙනෙක් මේ ධර්ම බලයයි හරි මේ කියලා කරන්න හදනවා. ඒ මොකක්වත් නෑ ධර්මයේ තියෙන හේතු ආවොත් ඵලය ලැබෙනවා. හේතු නැත්තම් ඵලය ලැබෙන්නේ නෑ. නමුත් ඒ හේතු බල මොකක්ද හිතා ගන්න පුළුවන්. හම්බෙච්ච නැති ළමයෙකුට කේන්දර හදන්න පුළුවන්. හම් වෙනකන් කියන්න බෑනේ කෙල්ලෙද්ද කොල්ලෙද්ද කියලා හිත කේන්දර හදන්න වදන වෙලාවටනේ. ඊට ඉස්සෙල්ලා හදන කේන්දරේ ඒ වෙලාවට හරියන්නේ නෑනේ. ඒ හම්බෙච්ච ළමයිට කේන්දර බලනවා වගේ මේකෙන් පේන්න තියෙන ජීවිත ආශාව විකෘතියක් කරගන්න. ඒ නිසා ආසාව නැහැනේ වෙන්න තියෙන්නේ වෙච්චානේ තේ මේ වගේ සුදු වෙනකන් සිල් අරගෙන ඉන්නා මැරිච්චා ජොලි. ලේසි නෑ ලේසි නෑ කොයි එකක් ලේසි නෑ දැන් ඉතින් අපි දැන් ඉසුත් තැනක ඉන්නවා මැරෙනක ලේසි. මැරෙනක හොඳයි. ඉතින් ඒ නිසා කියන්න තියෙන්නේ මම බොහොම සන්තෝෂෙන් කියන්න පුළුවන් බට මාරයට මම සිල්ලක සීලක පිටලා තියෙන්නේ. මම මේ සතිය පිටාන්සේ උඹේ දේ අරගන්න. එච්චරයි. යත් ගහගෙන කවදාවත් දිනපු කෙනෙක් ලෝකේ නැහැ. අපිට තියෙන්නේ උඹේ දේ උඹ ගනි. යේසුස් වහන්සේ කිව්වේ ජෝර්ජර් ජෝන්දේ ජෝර්ජර් ජෝර්ජර් කියපා. බුදුහාමුදුරුවෝ කියේ මහන්නේ මට යමක් අයිති නැද්ද ඒකත් අර දාලා අතල්ලා. ඔය රණ්ඩුව නෙවෙයි. ඔය රණ්ඩුව කියන්න තියෙන්නේ ඇත්තටම වෙච්ච දේ ආධාර හිතා ගන්න බැරි එකක් ඇසියුම් කරලා. මට කිව්වේ හෙල්ත් සෙන්ටර් එකේ ડોක්ටර් මම අවුරුදු 30 වෙනකොට මැරලා ඉන්නේ. මම හෝල් ඉඳහක් තියෙනවා කියලා. ඉතින් ගිහින් ඊළඳාරිය බය වෙන්න දෙයක් නැහැ. නේ වං කන වගේ නෙවෙයිනේ දකුණු කන. මම දමුසේ ඉස්සෙල්ලා මැරලා යන්න පුළුවන් කියලා. ඌ ඇත්තටම මැරෙන්න ඕනා කියලා. මම බය වෙයි කියලා. මාට මම දැන් 36 ඒව දෙකක් විතර ජීවත් වෙලා ඉන්නවා. ඌව ගණන් ගන්න ගියා නම් එහෙම අපිට කොච්චරද පොත් ලිය හැකි. කොච්චරද චිත්‍රපටි හදන්න පුළුවන්. හැබැයි නිකන් assumption එකක් උඩ ඉතලා තියෙනවා. ඒ නිසා අපි භාවනාදී බලනකොට මේක assumption එක මේක reality. ওই concept and reality දෙක පැටලිච්චාම ওই ප්‍රශ්න. ජීනේ මේක reality එක මේ concept එක දන්නවනම් අපි concept එකත් එක්ක ගනුදෙනු නැහැ. reality එක ගනුදෙනු කරලා ඒක concept එකක් බව පෙන්වලා දෙනවා. එතකොට ඉවරයි. ඒ නිසා මාරේ අපි ওই කට්ටියත් එච්චර පෙට්‍රල් වියදම් කරන්නේ නැහැ. මාරේ එන්නේ බුදුහාමුදුරුවෝ වගේ කෙනෙක් ළඟට විතරයි. අපි ළඟට එන්නේ යාගේ වොලන්ටියාමේකේ සෝල්ජර් කෙනෙක් ඒ සමානයි. ඇවිල්ලා වැඩේ ඉවර කරලා දාලා යනවා. මාරය නෙවෙයි. තායෙන් ප්‍රශ්නේ ඇහුවෙත්. ඒක ප්‍රශ්නයක් නෑ. මොකද මේ මේ ද්වේෂ පදනේ මේ මුළු පද්ධතියම ගිහිලා තියෙන නිසා බය අනිවාර්යයෙන් මෙන්න. ඒත් අපි බය කාලක් විතර අමතර අරගෙන තියෙනවා. එතකොට අපිට විනාඩි 45කට පොඩ්ඩක් වැඩි කාලයක් තියෙනවා සක්මන් භාවනාවට. අපි හතරට රැස් වෙනවා නැවත සමුහ භාවනාවකට. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම සිරුවන් සරණයි ස්වාමීන් වහන්සේටත් ප්‍රශ්න ඉදිරිපත් කිරීම පිළිබඳ විශේෂ අනුමೋದනාවක් දෙනවා